දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පටන් අරගත්ත ධර්ම සාකච්ඡාව මේ වෙලාවේ අදත් අපේ දෙවෙනි අවස්ථාව ඉතින් ඒ සඳහා අලුතෙන් වැඩම කළද මෑණිවරුන් වහන්සේට මම මතක් කරන්නේ මৌলিক උපදේශ පිළිබඳව හෝ සමාදම් රකින්න සීලය පිළිබඳව හෝ එහෙම නැත්නම් මේ ස්ථානයේ තියෙන ව්‍යවස්ථා නීති රීති පිළිබඳව හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් Tamanට හිතට කරදර කරන ඒක හිතේ තියාගෙන ඉන්නපා. එතකොට භාවනාවට බාධායි. ඒ ටික අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. ඊට අමතරව ඒ උපදේශ ක්‍රියාවත් කරනකොට ක්‍රියාමත් කරනකොට මතුවෙන ප්‍රශ්න කමඨාන් සුද්ධ කිරීමත් අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපි ආධ්‍යාත්මික ජීවිතයට ආදාළ යම් යම් දත යුතු කරුණු පිළිබඳවත් ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් ගන්නවා. නමුත් මූල ධර්ම සඳහා වෙන මූල ධර්ම ප්‍රශ්න ගන්නෑ. මොකද අපිට ඇති වෙන ප්‍රශ්න මතුවලා තියෙන නිසා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ අපි ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරනවා. එසේ නමුත් අවස්ථානුකූලව ලැබෙන ඉඩ කාල ප්‍රස්තාව අනුව සභාවට ඉදිරිපත් කරච්ච ප්‍රශ්න තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරන්න කියලා අපි කරුණාවෙන් මේ වෙලාවේ ආරාධනා කරනවා ඒ සඳහා සූදානම් කරලා තියෙන මයික්‍රොෆෝනේ පාවිච්චි කරන්න. එතකොට වාර්තාගත වීම ප්‍රශ්නේ වාර්තාගත වීම ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නේ නැහි උත්තරේ පමණක් වාර්තාගත වෙච්චාම මේ සම්බන්ධ නොවෙන ඒ පටිගත කරපු දේවල්ට අහනායකේ ඉල්ලීමක් තියෙනවා ඒක අඩුපාඩු සහිතයි නිසා ප්‍රශ්නයක් හොඳට වාර්තාගත වෙන්න ආරින්න කියලා ඒ නිසා අපි මයික්‍රොෆෝන් එක සූදානම් කරලා තියෙනවා කාටද කතා කරන්න ඕන නම් අත උස්සන්න අපි එතකොට ඒකේ නාටේ මයික්‍රොෆෝන් ලැබෙන්න සලස්වනවා ඒකට කතා කරන්න කියලා ඉල්ලා සිටිනවා අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට රජී මහත්මයාගේ ඉල්ලා සිටිනවා අවසරයි ප්‍රයන්තුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී උදරයේ පිම්වීම හැකිලිම දෙස සිහියෙන් බලා සිටිමි එවිට අධික වේදනාවල් නොඑක ආකාරයේ සිත විසිරී යාම ශරීරේ පුරා ඉදිකට වලින් අනින්නාක් මෙන්ද දැනේ. එකවර මේ බව වටහා ගැනීම පවා අපහසුය. ගරු ස්වාමින් වහන්සේ එකවර මෙසේ සීපත් කීප කීපාකාර දැනීම දැනෙන්නේ සත්‍ය මධිකමද? එවිට මා කල යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේක ඇත්තටම සතිය වැඩිකම තියෙන්නේ. අපේ හිත කයෙන් පිට යන්නේ නැති නිසායි, කයේ ඉන්න නිසායි, කයේ තද ගති, පිම්බි මැකිලිම් සත්තු අනිවා වගේ දැනෙන්නේ. ඉතින් ඒ තොරතුරු වැඩි වෙනකොට අපේ හිත සැක කරන ගතිය, භාවනාවට බාධා කරන ගතිය කුකුසක්. ඉතින් ඒකයි මේ භාවනාවට බාධාවයි වෙන් කරලා හඳුනගන්න එක හරිම අමාරු යෝගාවචර. කොහොම හරි භාවනා දියුණු වෙනකොට හැම වෙලාවෙම මෙතන වැරදිලා ඉන්නේ. වැරදිච්ච හැම වෙලාවෙම මෙතන හරි කියලා ඉන්නේ. ඒ නිසා මේක භාවනා උගාවක් හොඳට හරි ගිය වෙලාවක්. හොඳට ඕම කයේ සතිය පිහිටන වෙලාවක්. ඒ නිසා බලන්න මේ කයේ දැනෙන මේ වෙහෙස, කයේ දැනෙන මේ කටුවයින වගේ ගතිය, කයේ දැනෙන මේ පිම්බීම හැකිලිම ඇතුළට හිතාවට ලකුණක් නම් කරුණාකරලා ඒකට කරදර කරන්න එපා. කරුණාකරලා ඒකට අනදර කරන්න එපා. කරුණාකරලා ඒකට උණු වතුරක් කරන්න එපා. මේ ප්‍රශ්න ඇහිල්ලේදී අපි බලාපොරොත්තු වෙන්නේ හිතට කොහොම හරි සතිය ඇතුල් කරගන්නනේ. ඇතුල් වුණාට පස්සේ දැනෙන හැම දෙයකටම සාදර වෙනව වෙනුවට මේක ඔක්කොම එකපාර බලන්නේ කොහොමද මේක භාවනාවේ කැඩිල්ලක්ද කියලා හිතන එක මාරපාක්ෂිකයි. මං කියන්නේ මේ අහන එක නමාරපාක්ෂිකයි කියලා. අන්නේදී වෙන් කරගෙන මේ කය ඇතුලේ හිත තියෙන බව දන්නවනම් එච්චරයි අපිට මේ මුළු වැඩ පොඩියම ඕන කරන්නේ. ඒකට මේක ලකුණක් නම් මේකට අනුග්‍රහකරනද ඔය හිතට එන මේ ගොඩ පෙරක දෝරුකම් ඔය දේවල් කෙලස් කෙලස් කෙලස් වශයෙන් අඳුර ගන්නවා. ඉතින් මම මේ මම මේ වට අතර වැටෙනවද මන් දන්නේ කෙසේ නමුත් මේ කයේ හිත තියෙන බව දන්නවනම් අන්න එච්චරයි දිනු කර ගන්න ඕන මුලදී ඒකට ලැබෙන මේ පෙර නිමිති වලට නිග්‍රහ කරන්න එපා අව탁සීරු කරන්න එපා සතිය කැඩනවා කියලා හිතන්න එපා මුදුවට පිටි සතියක් කියලා බැලුවොත් ඔය ඔක්කොම සුබ නිමිති ප්‍රීතියට කරුණු ප්‍රමෝදයට කරුණු වෙනවා නැත්තම් මේවා දරතයක් කරදරයක් භාවනා කරන හිරියරයක් වගේ පේනවා මෙන්න මේ දෙක අතර වෙනස යෝගාචර දැනගන්න ගන්න ස්වාමින් වහන්සේ කමඨහන මෙනෙහි කරමින් ඉදින්දී හුස්ම පිළිබඳ අවධානය වාර කිහිපයක් විනාඩි 5ක් 10ක් පමණ මෙනෙහි කරමින් සිටියේදී නිින්ද යන බව හැඟියයි. එය කෙලෙසකවත් මගවහාර මගහරවා ගත නොහැකිද? පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. මේ නිින්ද කියන එක නිරීක්ෂණය කෙරුව නැත්නම් පේන එක වැරමෙන් එකක් වගේ. නිරීක්ෂණය කෙරුවොත් ඇතුළට හිත ඇවිල්ලා හිත සීතල වෙලා නැවෙනකොටයි නිදිමත එන්නේ. එතකොට නිින්ද එන ලකුණු අඳුරන්න පුළුවන් නිතර නිතර මේකට මුහුණ දෙන යෝගාවචරයට. එතකොට ඒක සඳහා සූදානම් වුණොත් මගේ දැන් හිත නිින්දට යන්න හදන්නේ කියලා ඊට ඉස්සෙල්ලා එන පෙරනිමිටි අඳුර ගැනීමෙන් තමයි මේ අවදියේ සූදානම්කම වැඩි කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි තේරෙනවා නිදිමත එන්නේ කියලා වේගයෙන් මෙනෙහි කිරීම තමයි භාවනාවේදී පිළියමක් වශයෙන් කරන්නේ. නමුත් එතකොට මේ මූල කර්මස්ථානෙට මොකද වෙන්නේ කියන තොරතුරු මම දැන් ඉදිරිපත් කරන්න ඕනේ. මම ඒක සඳහා හොඳට බලන්න ඕනේ කියන හැඟීම් බැලුවොත් නිදමත කඩලා යනවා. මේ ලියුම ලියලා තියෙන්නේ ඒ වෙනකොට මූල කර්මස්ථානයේ වෙනස් කිරීම ගැන කිසිම තැකීමක් නැතුව. මූල කර්මස්ථානය පිළිබඳ මොනම ලකුණක්වත් කියලා නැහැ. ඒක නිසා ඒ එන නිින්ද බලක් කළා මූල කර්මස්ථානට අවදිය ඕ අප්‍රමාදේ වඩන්න නම් මේ වார்த்தාවට පුළුවන් තරම් බලන, පෙනෙන, මූණ දාලා තියෙන මූල කර්මස්ථානයේ විස්තර පුළුවන් තරම් අහුලන්න. පුළුවන් තරම් ඒක වார்த்தාවට ඇසුරකරනද එතකොටත් හිත අවදි වෙනවා. නිින්ද යන්නේ නැහැ. එතකොට මේ වගේ මූල කර්මස්ථානයේ පිළිබඳ මේ තොරතුරු වල වෙනස එනමග ලකුණු පෙන්වනවා. දැන් මේ යන්න හදන්නේ නිින්දටයි. එහෙම නැත්නම් මේ යන්න හදන්නේ අවදියටයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්න කරු නැත්නම් ප්‍රශ්නකාරීය කැමැතිද නිින්ද එන හැටි එතකොට මූල කර්මස්ථානට සාපේක්ෂව කොහොමද ඒක වෙන්නේ කියලා සභාවට කරුණු ඉදිරිපත් කරන්න. එහෙම නැහැ ඒක හොඳ තොරතුරක් වෙනවා. එතකොට ඒක මුළු සභාවම අවදි වෙලා හිටියි. ඉතින් ආ දෙන්න කැමති නැත්නම් මං ඉල්ලා හිටිනවා. අනිත් දවසේ නිින්ද කියන්නේ හදිසි වැඩක් නෙවෙයි. එමේට සිද්ධ වෙන එක මූල කර්මස්ථානට සාපේක්ෂව වාර්තා කරන්න ඉගෙන ගන්නකම් ඔය පුංචි පුංචි දේවල් වලින් අපිට කොට එන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා නැවතත් කමඨහන් වார்த்தාවක් ලියන හැටි පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේකේ එක වාක්‍යයක් තියෙනවා මූල කර්මස්ථානය ගැන කිසිම විස්තරයක් ඉදිරිපත් කරලා නැහැ. ආනපානදී විනාඩි 5ක් විතර බලලා තියෙන එක ආශ්වාසයක් ගැන එක ප්‍රශ්වාසයක් ගැන ලියලා නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නිින්දතාවඩන කමඨහන් සුද්ධ කිරීලා තියෙනවා. ඒකයි මම කියන්නේ ඒ කෙනාට කරුණාකර ඉදිරිපත් වෙන. එතකොට මුළු සභාව වෙනුවෙන් අපට එයත් එක්ක කතා කරලා මේක අනික් අයටත් තේරෙන්න කරන්න පුළුවන්. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගානේ ස්වාමීන් වහන්සේ කමඨහන වඩාද්දී සිතුවිලි ගලා යෑම නවතා ගන්නේ කෙසේදයි පහදා දෙන්න මෙන් ගෞරවණීය ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්න එකක්වත් මම ගන්න එක්ක අනුගාන කමඨහන මොකද්ද කියලාවත් කියන්නේ නැහැ. කමඨහන හිටපු වෙලාවේ විස්තර කියන්නෙත් නෑ මම මේ කෙනාටත් ආර්දනා කරලා සිටිනවා කරුණා කරලා මොකද්ද කරන භාවනාව? ඒ භාවනාව මූල කර්මස්ථාන කමඨාන් හිත ගිහාම කොහොමද කියලා එක වාක්‍යයක් එක වාක්‍යයක් මේ විචිතීනේ කොහොමද කියලා වේදනයිනේ කොහොමද කියලා අහනවා නිජමතේනේ කොහොමද කියලා මට කිසිම තේරුමක් නැහැ. තමන් කරන භාවනාවේ විස්තරයක් දෙනකම් ඒකට සාපේක්ෂව උත්තර දෙනවා මිසක් මේක හරියන්නේ නැහැ. එනිසා මේ ප්‍රශ්න සියල්ලටම මට කියන්න තියෙන නැවතත් හම්බීලා ප්‍රශ්න 10ක් විතර ඉස්සරහට. හැම එකටම කියන්නේ මූල කර්මස්ථානයේ පිළිබඳ සෑහෙන විස්තරයක් දෙන තාක්කල් මේ නඩු එකක්වත් ඇහෙන්නේ කල් යනවා. අනිත් දවසේ ආය අපීල් කරන්න කරුණා කරලා භාවනා කරනකොට වැටහෙනදී එතන මූල කර්මස්ථානයේට වැටහෙනදී අතුල් කරන්නේ නැත්නම් මේවා නිකන් පල්පල් විතරයි. මේක කොහොමද පළවෙනි දවස් දෙක තුනේ හරි වෙහෙස කරන්නේ. හරිම වෙහෙස කරව කෙනෙකුටවත් ඒ කාරණා කියන්නේ හිත දෙන්නේ නැහැ. නමුත් දවස් 3-4ක් ගියාට පස්සේ මම හිතනවා මේක සාමාන්‍යයෙන් තේරෙයි ඉතින් එතකන් අපි ටිකක් ඔය ඉවසගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා වැඳුම් පිටුම් සඳහා වැඩි කැමැත්තක් නොදක්වමි. නමුත් බුද්ධයාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවේ අඩුවක්ද නැත. වැඳුම් පිටුම් සඳහා යොදවන කාර්යයද භාවනාව සඳහා යෙදීම යම් ඵලදායී කටයුත්තක් ලෙස දකිමි. මේ සිතිවිල්ල නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවනීය ඉල්ලා සිටිනවා. මුල් බයිලා පැත්තක තියලා ආනාපාන ගැන මට එකක් කියන්න. ආස්වාස් ප්‍රසවාස ගන්න එක වාක්‍යයක් කියන්නේ එතකම මම කිසි ප්‍රශ්නයක් ගන්නෑ. ඔය බයිල කතා කරන්නේ නෙවෙයි අපි මේ දවස් තුන හතරක් අනුන් දෙනපත් කාලා බුදියාගන්නේ මෙතන. ඕව කතා කරගත්තයි භාවනා කරන එක හොඳ වැඩක් නම් මොකද්ද කරනකොට වෙන්නේ කියන්නේ? මේ විදිහට කියන්න නම් කරන්නේ ඕක මට මෙන්න බුද්ධානුසයත් නැතිනවා භාවනාවක් නැතිනවා මගේ මොකද බණුන් අහලා ගෙදර යන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතා සතිමත්ව ආනාපාන සති භාවනාව කරගෙන යද්දී සංසිඳන හුස්මත් සමග කිසිදු සිතුවිල්ලකින් තොරව බාහිර ශබ්දයක්ද උපාදානය කර නොගෙන විනාඩි 20ක් පමණ සිටිය හැක. ඉන් ඉදිරියට මෙම කමඨාන් දියුණු කරගන්නේ කෙසේදයි අප කෙරේ කරුණාවෙන් පහදා දෙන මේ ගෞරවණීය ඉල්ලා සිටිමි. තවද මේ කමඨාන වඩවාගෙන යද්දී සිතේ සතුට රැඳී පවතී. නිදිමත ගතියද නැත. වෙනදාට වඩා භාවනාවට වැඩි කැමැත්තක් ඇල්මක්ද ඇත. මේ කිනාගොත් මං ඉල්ලා හිටනවා. ඒ සංසිඳෙන්න ඉස්සෙල්ලා ඉතිවිල් නැත්නම් එන්නේ ඉස්සෙල්ලා කොහොමද ආස්වාද ප්‍රසවාස වැටෙන්නේ කියලා පොඩි මතක් කිරීමක් ඉදිරිපත් කරන්නයි කියලා තුන්වෙනි වතාවට බගෑපත් වෙලා ඉල්ලා හිටිනවා. කැමති නැත්නම් ඒ දීපේකනා කියන්නේ මේ ආස්වාද ප්‍රසවාසයේ හිත තියෙනකොට කොහොමද වැටෙන්නේ කියලා. මේ එකක් එනකන් කියව නෑ. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ අපටාන මෙනෙහි කරමින් සිටියේදී වාර දෙක තුනක් පමණ හොඳින් සිහිය පවත්වාගෙන යද්දී නොදැනීම සිත පිට ගිය විට නැවත ටික වේලාවකින් ඒ බව දැනගනිමි. එසේ සිත පිට යන්නේ සිතුවිලි වැඩි නිසාද? පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය කියන්නේ ඉස්සෙල්ලා ආනාපාන ගැන පොඩ්ඩක් කියනකම් ඊගා ප්‍රශ්නට යන්න. එක්කෙනෙක් ලෝසන්. ඔය ඔක්කොමලා වෙන්නේ එක්කෙනෙක් අඩු ගානේ. එහෙම නැත්නම් අපිට ඉක්මනට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කරලා සක්මන්ට යන්න පුළුවන් මාත් කැමති. එක්කෙනෙක් ඔලෝසනකම් එක්කෙනෙක් හරි මේ භාවනා කරනකොට පේන මූල කර්පස්ථාන විස්තර කියලා අතුරු අන්තර ගැන කතා කරනකම් මම යන්නේ එක ප්‍රශ්නයක්වත් ගන්න. හැබැයි හැම ප්‍රශ්නෙම සාදරයෙන් සභාගත කරනවා. වෙන්නේ කරන්න දෙයක් නැහැ. ඉතින් බය අරින්න අරින්න මෙච්චරයි මම දන්න ක්‍රම. ගම්‍ය ස්වාමීන් වහන්සේ සෝවාන් වීම සඳහා භාවනාව අත්‍යවශ්‍යමද? පහදා දෙන්න. ගෞරවයෙන් ඉල්ලා සිටිමු. සක්මණේ පමණක් ඵලයකට පත්වීමකට නොහැකිද? පහදා දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. තේන්නනේ මම මොකටද ඔට උත්තර දෙන්නේ නැති කියලා එක්කෙනෙක් හරි මේ දැන් දවස් අපි දවසක් ගත කරලා තියෙන මම හිතන්නේ පූර්ණ දවසක් දෙකකට කිට්ටු කරගෙන යනවා එක වාඩි වෙච්ච එක විස්තරයක් මට කියන්න එක නිකම් මූල කර්මස්ථානයේ එක සැරයක් මූණ දාපු එකක් අපි කොහෙද යන්නේ කියලා බලන්න භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මෙහෙම අපි මේ වල්පල් ඉදිරිපත් කර ගන්නවා නම් මනසකට අපි කවදද බුදුජානනාංශදී උපදේශක් කරලා සපේලා බුදුජානන සූත්‍ර දෙන්නේ මේක සඳහා නෙවෙයි ධර්ම සාකච්ඡා කියන්නේ මේව නෙවෙයි ප්‍රශ්න විචාරාත්මක කඩපියක මේ අබෞද්ධ නිසා නෙවෙයි මම මේ කතා කරන්නේ බරපතල වෙන්නත් ඇති මේ පැත්තේ නමුත් මට වැදගත් වෙන්නේ මේ ආපු වෙලාවේදී දීප උපදේශ ඇහිලා තියනවාද භාවනා කරලා තියනවාද කියන එක මිස ඕව මූලික දේ නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මම පරයක් භාවනාවට ඉඳ ගන්න විට ඉඳ ගන්නවා කියලා දැනගනිමි. ආයදස මනස සීනුවණින් බලමි. සල්ප වේලාවකින් උදරේ පිම්බෙන ස්වභාවය දකිමි. හැකිලෙන ස්වභාවය දකිමි. මෙවිට උදරේ තද ස්වභාව දනිමි. ඒ වගේම වේදනාව බොහෝ සෙයින් දැනේ. එවිට මෙනෙහි කළද ඒ ඊට වැඩි බවක් දැනේ. එවිට ඉරියව්ව මාරු කරමි. එසේ කළාට කමක් නැද්ද? ඒ වගේම සිතද වෙනස් අරමුණු කරා යන්නේ ඊටා වේගයෙනි. සිත ඉවත් වී ගියාට සල්ප මොහොතකින් තමා ඒ බව වැටහෙන්නේ. එකවර මෙසේ වීම සතිය හීන බවක්ද මට නොවැටේ. කල්පනාවන් වන්ද බොහෝ වැඩිව දැනේ. පහදා දෙන්න ඔබ වහන්සේ නිවන් පිණිසම හේතු වේවා. උත්සාහය කරගෙන තියෙනවා. පිම්බීම හැකිලින් බලනකොට තද ගතියක් වැටෙනවා කියලා. ඉතින් ඒක ඒකේ නා හරි කමන්නේ ඉදිරිපත් වෙනවා නම් මේ තදගතිය වැටෙන බිම්බින අවස්ථාවේදී දැකින අවස්ථාවේදී කියලා විස්තර කරලා කියන්න පුළුවන්. අන්තරාත බලනකොට දෙලින් හැකලේ බලනකොට ඉල්ලනකොට පුරා තද බවක් දැනෙන ප්‍රදේශ වල මොකදගේ දැනෙනවා. ඒකම හැකලනකොට උපහාස වතුර වලට ඉන්න පිටි බවක් දැනෙනවා. ජීව සල්පෙලාගේ හැකලෙනවා. මොකේ කෙටි බව. හැකලීමේදී. එතකොට ඒක තද වීමේ ප්‍රතිපක්ෂ වෙන සැහැල්ලු බවක් වගේ එකක් නෑ. එහෙනම් තද ගතිය කෙටිව වෙලාට වැඩ. එතකොට මේ විදිහට මේ පිම්බීම මේ හැකිලිම කියලා දැන් වෙන් කරලා අල්ලන්න පුළුවන් නේ. එහෙම පුළුවන්. ඒ විදිහට බලලා පිම්බීම හැකිලිම වාර කීයක් බලන්න පුළුවන්. ඒක ගණන් කරේ නැහැ. එහෙම ගණන් කරේ නැහැ. එතකොට 3-4ක්ද නැත්නම් විනාඩි 3-4ක්ද? ඊට වඩා ප්‍රමාණයක්. ඒක තමයි අපි උපයලා තියෙන දේ. හැබැයි ඒකෙන් තව උත්තරේ නැත්නම් කට උත්තරේ නැත්නම් සාක්ෂි පේන්න ඕනේ. පිම්මෙන වෙලාවේ පේන තද ගතිය සහ හැකින්න වෙලාවේ පේන තද ගතිය අතර අඳුනා ගන්න තරම් වෙනසක් තියෙනවද? එහෙනම් මේ දෙක අතර මොකද්ද? ඒ සුවිශේෂී ලක්ෂණ දෙක කියලා. මේ දැන් ඔය පිම්මෙනකොට දැනෙන තද ගතිය සහ හැකින්න ගැටෙන කෙටි ගතියට අමතරව දැන් මතකෙන් කට උතර දෙන්න පුළුවන්ද මීට අමතරව Taman පිම්බෙන වෙලාවේදී බිම්බීමන සාක්ෂියක් වශයෙන් හැකිලිමලා හැකිලිමන සාක්ෂියක් වශයෙන් තව මොනවද දැකපු කරුණ දැක මොනවද දැකපු පෞද්ගලික ලක්ෂණ මොනවද භාව මොකද ස්වභාව ඉතින් පිටනේ මං කියන්නේ බිම්බීම හැකිලිමදී ඒ උත්තර ප්‍රදේශයේ ඉහළ හරිය පත වෙනවා. එතකොට එහෙම එතකොට මොන්නේ හැකල ඒ ස්වභාවය උඩට යනවා නේද? ඒ කියන්නේ ඉස්සෙනවා පාත් වෙනවා. එතකොට ඒකෙදී කියන්නේ උලන්දත් පිම්බෙමින්දී ඉස්සෙනවා පාත් හැකිනොට තද පාත් වෙනවා වගේ නියෝජනයක් නිදර්ශනයක්. ඉස්සෙන පහත් වෙනගේ ස්වභාවය තදින් දැනෙන වෙලාවක් තියෙනවා. ඔව් එතකොට කොහොම හරි මේ පිම්බීම හැකිලිම දෙක වෙන්කොට හඳුනාගත්තොත් තමයි අපිට ලකුණු ලැබෙන්න පටන් ගන්න. ඉස්සලාම ගන්න පිම්බීම හැකිලිම හිත යන්නේක ඊට පස්සේ යෝගාචර බලන්න කොහොමද පිම්බීම හැකිලිම වෙනස් වෙන්නේ. දැන් එතකොට අවුලගෙන තියෙන වැඩේට පැටලිලා තියෙනවා. ඊට පස්සේ බලන්න ඕන මේ විදිහට විස්තර දැකීමෙන් දෙකේ වෙනස දැකීමෙන් හුස්ම රැලි වාර කීයක් පිම්බීම හැකිනේ වාර කීයක් යන්න බෑ එච්චරයි සත්‍ය කියන්නේ. ඒ ටික තමයි අපිට මේ ලක්ෂණ හම්බෙන කොටස්. ඊට අමතරව යනවනේ දැන් වේදනාව ගැන කතා කරනවා හිතවිලි ගැන කතා කරනවා. ඒතර මේ වේදනාව තියෙද්දි පිම්බීම හැකිලි බලන්න පුළුවන්ද නැත්නම් පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන් ڇප්ප කරන යටපත් කරගන්න වේදනාව එනවා. වේදනාව විශ්වාස කරනවා. වේදනාව විසමත වෙනවා. ඉස්මතු වෙනවා කියලා කියන්නේ පිටිපස්ස පිම්බීම හැකිලිම කියනවා. එතකොට අර පිම්බීම හැකිලිම වේදනාවේ කරදර බාධාව තියෙද්දි තදවීමක් විදිහටමද පේන්නේ නැත්නම් ඉස්සීම පාත් වීමක් විදිහටමද පේන්නේ. තරහාව ඉස්සන පාත් වෙනවා. හරි. ඒකට වේදනාව අපු නිසා මෙයාගේ ක්‍රියාකාරකම් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකකොට බලනකොට වේදනාවක් නැතිකොට සාමාන්‍ය විදිහට ඉස්සන පාත් වෙනවා දැනෙන එකයි. වේදනාවක බලපෑම නිසා හොල්මන් කිරීම නිසා මේක ඉක්මනින් ඉක්මනින් තදින් ඉසිනා පාචනා දැනකින් වඩා හොඳ සතිය තියෙන කොයි වෙලාවද කියලා තීතේ. වේදනාවෙන් ඉස්සලද වේදනාවට පස්සේ. අන්න එතනට පටලැවෙන. එතන පටලැවෙන ස්වභාවය ඇතැයි. එතන කොටත් පටලැවිලා වගේ පේනවා. අපි කට උතරයක් දුන්නොත් එහෙම ලකුණු දෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට අත්තට ස්තුතියි. දෙවෙනි ප්‍රශ්න මොකද්ද උත්තරේ? මොනවාක් කරදරයක් කරතෝ ආශාස බිම්බි මහකිලින් බලනකොට පේන තද ගතියේ ඒ සතියද හොඳ නැත්නම් වේදනාවක හොල්මන් එපිකං කිරිලි ඇස්සේ කලබල වෙලා ඉම්බි මැකින දඟලනකොට ඒ දකින්න සතියක් තියෙනවා. මේ දෙකෙන් කෝකද වඩා සෙල්ලක්කාර සතිය? වේදනාවේද? වේදනාවක් කියන්නේ එච්චරයි. ඒක අල්ලගෙන යන්න පුළුවන්ද දැන්? අනිත් දවසේ යනකොට ඈ? එතකොට අමාරුයි. අමාරු කියලා පුළුවන් දැන් මේ පොඩි වැඩක් නෙමෙයි කරන්නේ. දැන් අපි පොයින්ට් එක ගත්තනේ. අනේකට මොකක්වත් නැතුව පිම්බි මැකිලිම් වෙනකොට අපි බලහන් ඉන්නවා. එතකොට ස්වභාවය දැනනට ඒක මේකට කමක් නැද්ද? මිනේ කරන එක නෙමෙයි මං කියන්නේ වැඩියෙන් ලකුණු ලැබෙන්නේ ඒකටද නැත්නම් වේදනාව හොල්මන් කරද්දී බලන ආශ්‍රත් පිම්බි මැකිලිමෙද වැඩියෙන් ලකුණු ලැබෙන්නේ කියන එකයි මං ගන්නවා දැන්. මිනේ කරත් නැතත් මැනින්නාංශ මිනේ කරන්න ඕනේ සතිය පිළිලා නැත්තම්. සතිය පිහිටව ගන්න. පිහිටියා නම් දකින්න කාරණා ටික බලාගත්තට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙනෙහි කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. Tamanට හැඟීමක් ගන්න පුළුවන්ද? තන්නේ කර පිබීම හැකලින් බලනට වැඩි සෙල්ලක්කාර සතියක් ක්‍රියාශීලී සතියක් අවශ්‍යයි වේදනාවක හොල්මන් තියෙද්දි සතිය මේ පිම්බි මැකිනින් බලන්න. ඒ තියෙද්දිත් බැලුවොත් බලේ බලන්න පුළුවන් නේ. එච්චරයි. ඊට පස්සේ බලන්න සත්‍යයක් ආවට පස්සේ කොහොමද මේ හොල්මන? හිතවිල්ලක් ආවට පස්සේ මේ හොල්මන. ඒකට අපි අර වේදනාවෝ සද්දෝ හිතවිල්ල බලන්නේ මේ කරගෙන යන වැඩේට එන බාධා. මේ බාධාව තියදී බාධාව ගැන කතා කරන්නේ නැහැ. බාධාවේ තියෙනකොට ඒකට තේරෙන්නේ නැහැ. බාධා වෙන්න පුළුවන් හිතවිල්ලකින් බාධා වෙන්න පුළුවන් වේදනාවකින් බාධා වෙන්න පුළුවන් සද්දකින් අපි බලන්නේ බාධාව තියෙනකොට අර බල බල හිරු පිම්බි මැගිනියොත් මොකද වෙන්නේ ඒකට වෙන ඒක අර වෙන දැන් කියන විදිහට ඉක්මන් වෙනවනේ ඉතින් මේ වගේ වහවහ සිද්ධ වෙන්න පටන් ගන්නවානේ. මේක අපේලා උත්තර දෙන්න අනිත් දවසේ බලන්න ඕනේ. මේන සද්ද වේදනා හිතවිල්ලේ අලගිය මොළගේ හොයන්න ගත්තොත් මාර පාක්ෂිකයි. ඒතියෙදි තියෙන ආස්වාස්පස් පිඹීමේ කියන බැලුවොත් බුද්ධ පාක්ෂිකයි. මේන සද්ද වේදනා හිතවිල්ලේ හොයන්න ගත්තොත් පාපයි. වැරදකට බැඳෙනවා. ඒතියෙදි ඒක දීපු පින්දිනේ කියන බැලුවට කමක් නැහැ. ඒක තමයි මේ කියන්නේ. බැලුවොත් බුද්ධ පාක්ෂිකයි. කෙලස් කෙලස් නැහැ. ඒට වීරත්වයක් පැටවෙනවා. සත්‍ය විවිධාංගීකරණය වෙනවා. සත්‍ය විචිත්‍ර වෙනවා. එකක් නෙවෙයි එකක් කරනකොට මේ බාධා කරද්දිත් ඒ කාර්යෙන්තෝ බලائیں۔ අපහසුයි හැබැයි. මොනවාක්වත් නැතුව. නමුත් තමයි තේරෙන්න ඕනේ මේක තමයි අපි වාහන නැති පාරක වාහන එලවන්න පුරුදු කරාට වාහන තියෙන පාරක එලියන්න එපා. කවදා හරි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. තේරෙනවද? වාහන නැති තැනක ඩ්‍රයිවිං පුරුදු වෙනවා. ලයිසන්ස් ගන්නවා. දැන් කිව්වොත් එහෙම ලයිසන් ගත්තේ වාහන නැති පාරක මං යනකොට එමක් එකම වාහනයක්වත් එන්න එපා පාරට කියලා. ඉතින් ආයිත් අපි කියන දේ ලෝකයක්. අපිට කවුරු හරි ඩ්‍රයිවිං ජොබ් එකක් දෙයිද? يعني පුරුදු වෙනකොට එහෙම තමයි. ඒකකොට වාහන දීති මිනිස්සු ඉඳදී පොලක් අස්සෙන් මේක දාගෙන හප්ප ගත්තොත් හැබැයි නඩු. ගැටුනොත් නඩු. මේක ලියෙන් දාගෙන මේ දරගෙන යන එකයි තියෙන්නේ. තේරෙනවද මම මේ පෙන්නලා දෙන්න හදන කාරණාව? තේරුණාද? ඔවුන්ට කියන්නේ නැහැද කියන්නේ? තේරුණා කියලාද කියන්නේ නැහැ කියලා. දැන් ඒ පිටිගෙන බාහිර ශබ්දයි වේදනාව ඇතිද පින්දිගේ හැකදීම අරමුණ දැනෙනවා නම් ඒක කරාට කමක් නැද්ද කියන තැන මම අහන්නේ මේ පමා ඔලම තේරුණා නම් ආපහු කියාපන් කියන්න ලෑස්ති දැන් කිව්වනේ. ඒක අනික් කච්චියට තේරෙනවද දැන් මේ මෑණියන් නැන්ත කියන කාරණාව? ඈ? අත උසම බයර එහෙමයි කියන කෙනා. තේරෙන්නේ නැහැ හොඳයි. දැන් මේක ආයෙත් කියලා දෙන්න තේරුම් ගත්තේ නැති කෙනෙකුට මම ඉතාම සාදරෙන් කියනවා තේරුම් නැති බව කියන්නේ. ඒකෝට අපි ආයෙත් ගන්නව කැයම ගත්තත් කමන්නේ මේ කාරණාව. කාට හරි මේ මේ මෑණියන් කතා කරන නිසාව නැති නිසා ඕ මම දැරෙවිලි නිසා ඕ මොකක් හරි මේ තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කරුණා කළා තෝසන්. මේ කියන දේ තේරෙන්නේ නැති කෙනෙක් ඒක නිසා දවස් දෙක තුනක් යනකොට ඕගොල්ලන්ට තේරුම් ගන්න බැරි වුණොත් මේ මූල කර්මස්ථාන කියන්නේ නිවන නෙවෙයි. කරදරයක් ආපු වෙච්චාම දැක ගන්න තියෙන තිප්පොළ. ക്ഷേම භූමිය. ඕනේ කරදරයක් තියෙදි මේකට ගියා නම් අරක නිකම්ම වළංගු වෙලා යනවා. මේ කියලා කියමුල කියව ගන්න ගත්තොත් ඒක බෝ වෙලා මූල කර්මස්ථානේ පැත්තකට ගිහිල්ලා අපි මාරපාක්ෂික වෙනවා, අසත්පුරුෂ වෙනවා, අසත් ධර්මයට යනවා, පාපයට බැඳෙනවා. මෙයාට තේරුම් කරලා දෙන්න ඕනේ ඉවුව නැති කරන්න බුදුන්වත් බෑ. ඉවුව එනවා. ආවට බයසේ උඹ නික්ලේශී තන්න ඵලයක්. නිර්මල තන්න ඵලයක්. සත්‍යමයට ඵලයක් සත්පුරුෂ වේය බුද්ධපාක්ෂික වේය ආනේක කියා ගන්න පුළුවන් නම් මේ ඔච්චර තටමන දෙයක් නෑ මෑණින්නංශ එච්චර තටමන දෙයක් නෑ ඔබේ නමුත් මේක කියව ගන්න තව කල් වැඩි හෙටත් පණින්න ඕන අනිද්දත් පණින්න ඕන එතකොට කට්ටියට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල් එනේන කුණු කන්දල් තේරම විතර කතා කරලා හිටියා මිසක් ආ කුණු කන්දලයක් කරදරයක් ආවම බැලිය යුතු තැන දැනගෙන ඉඳලා නැහැ දැන් දැන් දන්නවනේ බලන්න ඕනේ මොකද්ද කියලා. මොකද්ද බලන්නේ? මූල කර්මස්ථාන. එතකොට මම මේ හම්බෙච්ච වෙලාවේ මම මේ පොඩ්ඩක් අමතර වාසියක් ගන්න හදන්නේ. දැන් පරියන්කේ ඉන්නකොට පිම්බීම ඇකිලිම තෝරගත්ත එක්කන මොන දෙයක් ආවත් ඒක ඇවිල්ලා මාව මරණකම් මට දරා ගන්න බැරි වෙනකම් මම මූල කර්මස්ථානේ පිම්බීම ඇකිලිම ඉන්නවා. සක්මනේට මොකද කරන්නේ? අමන්ත තේරෙනවනේ මම ඇවිදිනවා කියන එක ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි පුතියන්නේ ඒක තේරෙනවා නම් ඔය ඕන සද්දයක් ඇච්චාවයි ඒක තියෙන ඕන වේදනාවක් දැනෙච්චාවයි ඕන හිතවිල්ලක් ආවයි දැන් බලන්න මේ හිතවිලි වේදනා සද්ද මැද මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවා 100 100ක් ලකුණු දැන් මයික් එක නැතුව කතා කරනකොට මොකද කරන්නේ අවසරයි සායනත් සක්මන වෙනාවේ සක්මන් කරනකොට හිත පිට ගියාම ඒ නැවතිලා ඒක මෙනෙහි කරන්නද දිගටම සක්මන් කරනවා. Tamanට සක්මනේ ඉන්න බව දැනගන්න ඕනේ නම් මෙනෙහි කරන්න එපා. සක්මනේ ඉන්න බව දැනගන්න බැරි තරම් හිතවිලියට වඩා. එහෙමනම් හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. එතකොටත් මෙනෙහි කරන එකම නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. මෙනෙහි කරන එක අපි කමටහන් සුද්ධ කරනදී ලොකෝ අංශයක් විතර ගන්නවා. කලියුත් දන්නවනම් තමයි. ඉච්චරයි. සක්මන් කරනවා මම මට වම දකුණ වශයෙන් තේරෙන්නේ නැහැ මුලැමැදාක වශයෙන් තේරෙනවා මම ඇවිදින බව දන්නවා. එහෙම දන්න එහෙම තේරෙන්නේ. ඒ කියන්නේ අපි කොහොමද දැනට මේ භාවනා සතිය පිහිටවල තියෙන්නේ. ඉතින් කියාගන්න දන්නේ නැතිකම වෙලා තියෙන්නේ. හිතවිල්ලක් ආපු ගමන් ඔක්කොම පැත්තකට දාලා බලන්න දුආංශ හිතවිල්ලක් ආව මේක පතෝල ගැන කතාවලා තිබුණේ මේක මේ මේ ආයුර්වේදයට හොඳයි කියලා කියන. ඉතින් ඔහේ ගිනිනවා මේ පතෝලත් එක්ක කතාව. ආනාපානෙ පිම්බීම මූල කර්මත්තනේ කැඩුනද නැත්නම් ඒ චේතුවට මූල කර්මත්තනේ ඉන්න පුළුවන්ද කියන එක බලනවනම් ඔය හැම කෙනෙක් ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඔය හැම කෙනෙකුටම පුළුවන්. ඉතින් මගේ යුතුයකම තමයි මේ ඔක්කොම යන අවුල් පාසල අතහැරලා මොන ඉතිවිල්ල කංකරච්චලා අඩදබරි ආවත් ඔබ නිර්මල තැන දැනගන්නේ. නික්ලේශී තැනක දැනගන්නේ. සත්‍ය ධර්මය කොයිද කියලා දැනගන්නේ. සත්පුරුෂ වැඩේ මොකක්ද කියලා දැනගන්නේ. පාරපාක්ෂික දේ මොකක්ද කියලා දැනගන්න. බුද්ධ පාක්ෂික දේ මොකක්ද කියලා දැනගෙන ඌව කතා කරන්න යන්න එපා. මේකට ගිය ගමන් තමයි තේරෙනවා හිතවිලි තියෙද්දි ඇවිදින බව දැනගන්න පුළුවන්. වේදනා තියෙද්දි යම් පමණකට ඇවිදින බව දැනගන්න පුළුවන්. ශබ්ද ඇහෙද්දිත් පුළුවන්. ඇත්තටම පරියන්ගෙට වැඩිය පුළුවන් සක්මනේ. ඒකයි අපි මේ සක්මන. ඊට පස්සේ බලන්න මේ ඒ විදිහට සක්මන මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. හිතගෙන නෙවෙයි, බුදියාගෙන නෙවෙයි ඇවිදින බව. මේ පැය පුරාවට නිකන් කෙලින්ම නෙවෙයි වාතාවරණය නිකන් වටපිට හරි තියෙනවා නම් සත්‍ය පිළිගන්න. එතකොට එදිනෙදා වැඩ කරනකොට උගතෙනකොට ප්‍රශ්න කරන්න පුළුවන් මොකීද සත්‍ය පිළිගන්නේ? තමයි චේතනාපූර්වක කරන වැඩේට සත්‍ය පිළිගන්නවා. එදිනෙදා වැඩ කරනකොට මොකද චේතනා හිතගෙන ඉඳගෙන ඕන ඉරියව්වක් වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කියලා දෙන්නේ කියන්නේ දැන් සක්මන් කරනකොට අපි පතුලෙනේ යටි පිටවන්නේ වම දකුණු වශයෙන් හරි එචෙවෙන් දෙමරණි. ඉදින්දා වැඩ කරනකොට අතුල්පතුල් දෙකේම පිටවන්න. අතට මොනවාරි ගන්නවා නම් කකුලට මොනවාරි දැනෙනවා නම් අතට වෙන තැන් වල දැනෙනවා නම් ඒ හැම එකක්ම අස්පනා පිට සිටින දේට හිත යනවා නම් මේකට සාමාන්‍ය කියන්නේ ඉරියව්වේ හිත පවත්තමයි. ඒක දන්නවනම් ඒක වැඩෙනවා නම් බුදුහාමුදුරුවොත් එක්ක. එහෙමවත් දැනෙනවා. එහෙම තේරෙනවා. තව එක වැඩි කරන්න ඕනේ. තව වැඩි කරලා හරියට බාධාවක් නැතිකොට ඒක බලන්න ආසේ උත්සන්නව ආසන්නව ඒ තොරතුරු කියන්න පුළුවන් නම් කරදරයක් තියෙද්දි කරදර ගැන ගණන් නොකර කරදරයක් නැති වෙලාවක වගේ මූල කර්මත්තන්ට සාදර වෙලා සමීප වෙලා උත්සන්නව ආසන්නව කරන්න පුළුවන් නම් කෙලේශ පලාතට එන්නේ පලාතට එන්නේ ඈතින්ම යනවා එනේන කෙලෙස් වලට නමගම අහණ්ඩයි ජාතකේ හොයන්නයි යලකේ මුල කියවන්න ගත්තොත් උදේ ඉඳලා හැන්දනකන් හිත කෙලෙස් ඔට්ටු ඉද ඇති මේ මෑණියන්ට වඳින්න අවශ්‍ය නැහැ මේ අඩු ගන්න කතා කරපේ. අනිත් ඒවුන් ගොළුව බීරෝ. ආම්මෝ කට්ටිය එක එක්කත් නැහැ මෙතන ආදී ඔක්කොම කට්ට වෙට විතර වෙලා තියෙන මේ හොඳ වැඩවලට ආදලින්නයි. කඩප්පුලි වැඩ කරන්න කො සංසාරේ කවුද ආධුනික අපි හරි වයදක මිනිස්සු මල්ලකෝ සංසකේ වුණ කිව්වා අනේ නම සංසාරෙත් එක බලනකොට කොයි එකාද වැඩිමාල් කොයි එකාද බාල ඔක්කොම තෑහෙන පැරෙන්නෝ මේ ජීවිතේ දාගෙන මේ ඉසබාබු දවස බලන සිවුර දාපු දවස බලන ඉතින් ආධුනිකයන් කතා කරනවා. මිනිස්සු වළනකොට සංසාරගත සත්‍යෝසෙන් බලනකොට කවුද ඉස්සර උනේ? කෙලවරක් පේන්නේ නැහැ බුදුහාමුදුරන්. එනිසා ඌව වැත්තක දාලා ගත්ත ධර්මයේ කොඩිය වගේ දජේ වගේ කඩාගෙන අනේකයි තියෙන්නේ. හරි බාරට අහුණාට පස්සේ නාටක දේවල් වලට එච්චර ඉක්මන් වෙන්න යන්න එපා. හරිදී අහුණාට පස්සේ ඌව මොකකටවත් බුදුහාමුදුරන් සලකන්නේ නැහැ. බුදුජානන්සේ සලකන්නේ සම්මා දිට්ඨිය දන්නවනම් සම්මා යෝනිසමනසිකාරය දන්නවනම් ඒක වළක්වන්න මායයටත් බෑ. ඒකී වළක්වන්නත් බෑ. අරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ භාවනා වැඩෙන බව දැනේ. ටිකෙන් ටික පාර පිරිසිදු වන බව වැටහේ. ඒවා තවත් අයට කියා දීමට කැමැත්තක් ඇත. එසේ කිරීමට කතරම් දුරට හරිද? වැරදිද? මගේ පැත්තෙන් මට මේ භාවනාවට බාධාවක්ද? පැහැදිලි කර දෙන්න. මූල කර්මස්ථානේ විස්තර කළ දෙනවා නම් අපිට පුළුවන් දරගන්න මෙයාට තමන්ගේ කටයුතු බාධා කරගන්න නැතුව තමන් අනුන්ට කියලා දෙන්න පුළුවන් කියලා. ඒක තේරෙන්නේ තමන් වැටෙන මූල කර්මස්ථානය වෙන කෙනෙකුට කියන එකෙන් තමයි තමන් අනුන්ට කියන එක වැටෙන්නේ. ඉතින් කැමැතිද මේ පැහිය වෙන්න හදන එක නැත්නම් පැහිය වෙන්න හදන එකී මම ඒත් අත දෙනවා. ඒත් මම කැමැති තමන්න මූල කර්මස්ථානේ වැටේ හැටි කියන්නේ. එහෙනම් මට කියත හැකි මෙයාට වෙන කෙනෙකුට කියලා තියෙන මේ ශක්තියක් හෝ ඒ කුසලතාවේ තියෙනවා කියලා. ඒකවත් බැරි නම් මං කියනවා කරුණා කරලා තමන්ගේ වැඩ බලන්න පැත්තකට වෙන්න. කැමති නැහැ. එහෙම නැත්නම් කියන්නේ මට මොනම ලක්ෂණක්වත් දෙන්න බෑ කාටවත් ගැන මොනම අදහසක්වත් ප්‍රකාශ කරන්න බෑ. එයා මූල කර්මස්ථාන සම්බන්ධ වෙන හැටි විස්තරේ කියන්න බැන්නම් මට පේන්නේ අඳගොළු බීරි. disable. ඒක දැන දන්නවනම් තත්වන් තත්වම හරි කතා කරනවා නම් මම දන්නවා හැදෙනවා අතුයිටි වීදලා ගහකොළ වගේ හැදෙනවා. ඉතින් ඒක කතා කරමු අපි අපි ලෝකයට කතා කරනවා අපි සීමිත පිටසක් අපිට මේ කතා කරන්නේ. ඒ විස්තරය දෙන්න මට එතකොට පුළුවන් ඕනේ ප්‍රශ්නකට අපිට ධර්මානුකූල විග්‍රහයක් කරගන්න. ඒ ටිකවත් විස්තර කරගන්න බැරි නම් අපිට තියෙන ගොඩාක් වැඩ. ඒ තමන්ගේ වැඩ ටික කරගෙන පස්සේ අනුන්ගේ වැඩ ටික බලන්නයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ලෙස මෙනෙහි කොට වර්තමාන මොහොතට සිත ආපසු වලින්ම හමුවන්නේ ආනාපාන ක්‍රියාවලියයි. විනාඩි දෙකක් තුනකට පසු ආනාපාන ක්‍රියාවලිය දකින්න සිත පෙනේ. මේ සිතට සිතවිලි එන යන හැටි පෙනේ. සමහර සිතවිලි වලට බැඳෙන ගතියක් දුක් වෙන්නේ. ඒ සිතවිලි රූප නිර්මාණ කර දෙමින් රූප මත සිත අලවා තබා ගැනීමටද වෙසක් ගන්න බව සතිමත් වූ සිතට පෙනේ. ස්වාමින් වහන්සේ සංවරයි කියලා හිතාගෙන සිටි සිතේ සැබෑ ස්වභාවය දැන් වැටහි. බොහෝ අවස්ථාවල රාග සංගත සිතිවිලි ඇතිවේ. ඒ අවස්ථාවල මා පිළිකුල ධාතු මනසිකාරය උපයෝගී කරගෙන ඒවා ප්‍රහාණය කිරීමේදී ලොකු වෙහසක් දැනේ. නමුත් දැන් මා එවැනි අවස්ථාවල හේතු සැකසෙද්දී නිර්මාණය වන සිත සිතිවිලි හේතු නැතිවීමේදී නිරුද්ධ වන බව දැනෙන නිසා මොන අකුසල සිත් පහළ වුණත් දුකක් නැහැ. නමුත් සමහර සිතිවිලි නැති වෙන හැටි නොපෙනේ. ඒ රාගසාගත සිතිවිලි බව අඳුනා ගැනීම. ප්‍රබලව දැනෙන ඒ සිතිවිලි වලට බැඳෙන ගතිය නැති කරන්නේ කෙසේද? නැවත භවයකට අකමැති අපව සංසාරයෙන් මිදීමට උපදෙස් දෙන සේක්වා. නිර්වන් සරණයි. මේකදී ගෙනල්ලා තියෙනවා මැදට ගෙනල්ලා ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්න පුළුවන් බව කියලා ලාවට එන හිතවිලි දෙකේ මුළු රචනයම ලියලා තියෙනවා. හිතවිලි ගැන. මට තියෙන ප්‍රශ්නේ මම දැනගන්න ඕනේ මේ හිතවිලි තියෙනකොට ඉතිවිලි වශයෙන් ආනපන බලන්න පුළුවන්කම තියනවාද? එතකොට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් හිතුවේ නැති ආනපන කොහොමද හිතුවේ ඇති ආනපන මොකක්ද කියලා. ඒ නිසා මේක අකුසල් සමාදානයක් තියෙන. මේන හිතවිලි සමාදාන් වෙලා ඒක විස්තර අලගිය මුලගිය සියරම කියනවා කියලා කියන්නේ මාරපාක්ෂිකයි. ඒ නිසා ලියුමේ බර අපටහන් වාර්තාවේ බර වැඩියෙන් ආනපන පැත්තෙන් නම් කුසල පාක්ෂිකයි බුද්ධ පාක්ෂිකයි නිර්මලයි නිර්මල පැත්තට යන්නේ නික්ලේශ පැත්තට යන්නේ මේ කෙලස් ගැන මෙච්චර කතා කරනවා කියන්නේ කෙලස් වලට එච්චර ආසයි කියන එක. ඉතින් මම මේ විවේචන කෙරුවට පස්සේ කැමති වෙන එකක් නෑ. නමුත් මම අහනවා මේ ලියපු එකනා කැමතිද ඉදිරිපත් වෙන්න මේ හිතවිලි කොච්චර දරුණු වුණත් ඒ හිතවිලි අස්සෙන් ආනාපානෙ බලන්න පුළුවන්කම තියෙනවද කියන එකට උත්තර දෙනවා. උත්තර දෙන්න කැමති නම් මම කැමති ඒක සභාවත් එක්ක අපි සභාව සාක්ෂියට තියාගෙන ඒක ගැන විග්‍රහ කරලා විස්තරයක් ගන්නවා. හිචිලි ගැන මෙච්චර විස්තර ලියනවා කියලා කියන්නේ අකුසල සමාදානයක් කියලා මම කියනවා. කැමති නැද්ද මේ රචනයේ ලියපෙකන අපිට කට උතර දෙන්න? ඔබ කැමති නැත්තම් අයිලා හිටනවා. ඒ වගේ හිතවිලි වේදනා නැත්තනම් කොහෙවත් ලෝකේ නැහැ. ඒ තියෙද්දි ආනාපානිය පිම්බීම හැකිලි සම්බන්ධන ආනාපානේ ඒක බහුලීගත කිරීමේ දක්ෂකම තමයි මේ හිතවිලි ආහාර නොදී පොහොර නොදී නැත කිරීම. වෙන විදියකට මොනව කරන්න ගියත් හිතිලි වැඩෙනවා. එනිසා හිතිලි හරහා බලන්න ආස්වාස් ප්‍රසවාසදී. පිටිරි ගියට පස්සෙත් බලන්න ආස්වාස්පසදී. ඉතිරිෙන් ඉස්සරත් ආස්වාස් ප්‍රසවාසදී බලන්න. එතකොට ඉතිරි යාවත් වේදනාවක් සද්දාවක් අරසාවට යන්න ඕන තැන දන්නේ නැතුවයි මේ කතා කරන්නේ. ඒක නිසා හැකිතාක් තුරට පේන තාක් පේන සෙක්මානේ තියෙන තාක් මූල කර්මත්තානේ සරණ යන්න පිහිට යන්න ආදර කරන්න අනදර කරන්න එපා. ප්‍රශ්නයි ඉරිසින් ලියවන ප්‍රශ්නයක්. බහන්තේ how to overcome the sleepy mode during sitting meditation? Uh, there are two things a yogi can do. One thing is doing walking meditation. Walking meditation is a kind of a energizing aspect or mobilizing the energy. So you have to do enough walking meditation and that is before the sitting and after the sitting noting the particular object. When you are sitting and try to focus the attention to the sitting posture, be aware, sitting, sitting, sitting, sitting. When and where you feel any rhythmic action like in-breath and out-breath or rising and falling the abdomen, whatever may be, note it when and where it is prominent, uh, in-breath as in-breath and out-breath as out-breath. If you feel happen to feel rising and falling, not rising and falling. This noting is what you call the adverting the mind into the object, pushing the mind into the object. So it is another energizer. So, but you must have already charged battery for this energy. So therefore, first you have to do walking meditation and in the sitting meditation, noting is the primary thing. And meanwhile, there is a still uh, deeper level, when and where the mind is with a single object for long time, this monotony and the boredom sometimes appear like a sleepiness. So that also one has to take care. When and where your mind is associating one particular single object for long time, that boredom, that monotony, that uh, disinterest also can appear. This is a kind of a good sign, so you have to understand discreetly whether it is a defilement or it is a kind of a, a reaction to this or escapism to the, uh, due to this uh, boredom and the uh, monotony. So therefore you must have uh, chronological differences, chronological experience of the primary object So that very understanding on the primary object also make the mind alert and be prepared. That is the way, uh, generally at this point, we can analyze sleepiness uh, basically towards a beginner. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ කියා මෙනෙහි කිරීමට වඩා ඔසවනවා යවනවා තබනවා කියා මෙනෙහි කිරීමේදී සක්මන් මළුව අවසානයේ තෙක් ගමන් කරන විට සිතේ එකඟතාවය රැඳී තිබේ. ආපසු හැරීමේදී ඒකඟ බව දුර්වල වෙයි. නැවත සක්මන් කිරීමේදී ඒ නැවත ඇති වෙයි. සක්මන් කිරීමේදී සිහින් වැලි පාවල ඇඟිලි තුඩු අතරින් ස්පර්ශ වෙයි. එෙහිදී සතුටක් ද ඇති වෙයි. දෙවෙනි ප්‍රශ්නය ඒකදී ඇත්තටම මේ විදිහට මේ කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි. අර යායට මැද හරිය සක්මන් කරනකොට සතිය පීඨන් සීනීට වැඩි මොකද ඒකට ඇඟේ අමාරු වෙන්නේ නැහැ නිදිමත එන්නේ නැහැ එතන ගියාම අරමුණ දැනෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් වාසිකම් තියෙනවා මේ පරියන්කේට වඩා. නමුත් කෙලවරට ගියාට පස්සේ අර ගෙඩිච්ච හැල්ම කැඩිලා ආපහු කරවනකොට අර ඉරියාපතය සංදිස්ථානකටපත් වෙනවා. ආය සංදිස්ථානයේදී වාහනේ පාලනයේ ඩ්‍රයිවර්ස් නැති වෙනවා වගේ තමන්ගේ අන්තරේ ඇහැට පනිනවා, කනට පනිනවා, නාසයට පනිනවා, දිවට පනිනවා, කයි යම් යම් අනිත්යෙන් වලට පනිනවා. ඒක පොඩි හැලහැප්පීමක් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන අභ්‍යාසය. මැදදී ගෙනිච්ච සතිය කොච්චර දුරට කඩා ගන්න නැතුව හරව ගන්න පුළුවන්ද කියලා. මේ සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං පුරුදු කරනකොට පාරක ගෙනියලා ඒ ඒ ටික යන්න උනාට පස්සේ දැන් නතර කරලා ආපහු හරව ගන්න එක රිවර්ස් කරලා සයි පැත්තක වාහනය කර පාරකට දාලා ආය පාරකට දා ගන්නකම් මේ ඩ්‍රයිවිං දැනගත්තට බෑ නැවත හරව ගන්න එක හරි අමාරුයි. එහෙමම කරලා කරලා කරලා කරලා තමයි ඒක පාරාදිගේ කෙලින්ගෙන එන එකත් වංගෝකදී හරවන එකත් නැවත හරව ගන්න එකත් තේරුම් කරන්නේ. ඉතින් නැවත හරවන එක නෙමෙයි ඉස්සලා උගන්නන්නේ. පාරක වාහනේ ගෙනියන එක. ඒ වගේ තමයි මේ ඉරියාපතයක් පතේ කියලා කියන්නේ පාරටනේ. ඉරියව්වක් එක දිගට පවත්නකොට ඒකේ සතිය පවත්න්න ලේසි ආධුනිකයට. නමුත් ඊට වඩා සංකීර්ණයි හැර වෙනකොට. ඉතින් ඒ නිසා හැරෙන තැනට යනකොට දැනගන්න ඕනේ මෙතන ඇක්සිඩන්ට් වෙන්න ඉඩ තියෙනවා. සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. පිට යන්න ඉඩ තියෙන නිසා නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් හැරෙන්න ඕනේ. එතකොට අනතුරු වෙන්න හිත පිට යන තියෙන ඉඩ වැඩි. ඊට පස්සේ ආයෙ සතිය පිටවන්නේ යහ කෙලවරට යනවා. කෙනෙකුට යනවා දන්නවා ආයෙසල මේක කැළත් වෙනවා කැළඹෙනවා ඒතියෙදි සතිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් මේ විදිහට යනකොට එනකොට තේරෙනවා පරියන්කේදී නොලැබෙන විචිත්‍රාගතියක් විවිධාංගීකරණයක් සතියට ලැබෙනවා පරියසක්මනේදී ඊටට ගොඩාක් වෙනස් එදිනදා වැඩවල. ඒ එදිනදා වැඩවලට සතිය පිනියන්න පුරුදු කරන අභ්‍යාසයක් වගේ තමයි මේ සක්මන. ඒ සක්මනේ මැද හරිය යනකොට පුළුවන් තරම් මේ මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදිනවා කොහොමද මං ඇවිදින බව දන්නේ කොහොමද මම ඉඳගෙන නෙවෙයි බව දන්නේ කොහොමද මං හිටගෙන ඉන්නේ ඇවිදින බව දන්නේ කියලා ඒ ඇවිදින බව දැන ගැනීමට තියෙන සාක්ෂි අත්දැකීම් ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ භාව ස්වභාව පුළුවන් තරම් ඇහිඳිනවනම් තේරුම් කරනවා කියලා වාර්තාවට අතුරු කරනවනම් හැරෙනකොට ඒ වගේ ටොන් එකක් තියෙනවා. මැද හරියේදී අවදිනකොට හම්බ වෙන තොරතුරු වගේ ටොන් ගණක් හම්බ වෙනවා හැරෙනකොට. එතකොට තවත් විචිත්‍ර වෙනවා. ඒ නිසා සක්මණේ තමයි ඇත්තටම කියනවනම් මේ භාවනා වර්ධනයේ සිද්ධ වෙන්නේ. ඉතින් තමයි යෙදීම සිද්ධ වෙන්නේ සක්මණේ. ඒ නිසා පරියන්කයට කියලා සක්මණට ගියාම ඒකෙත් වඩාම අභියෝගශීලී තැන තමයි හැරෙන තැන කියලා. ඒකට ලෑස්තිලා යන්න. ඒකට ලෑස්ති වෙන මනස සකස් කරන්නේ මැද හරියට පුළුවන් තරම් ගිලියට දෙන්න නැතුව අය අනුව සත්‍ය පිළිවීමෙන් තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවනි කොටස පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කර සිටන විට වෙනත් අරමුණක් සිතිවිල්ලක් පැමිණේ. එවිට මේ වෙනත් සිතිවිල්ලක් නේද කියලා නැවතත් ආස්වාසයට සිත යොමු වෙයි. මෙසේ පැය කාලක් පමණ භාවනා කිරීමේදී පොළොවට හැපෙන තැන්වලින් වේදනාවක් ඇති වෙයි. එම වේදනාවට සිත යොමු කරන්නේ නැතිව ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමින් පැය කාලක් විතර සිටිය හැකිය. ඊට පසු නැවතත් වේදනාව ඇති වෙයි. එවිට ඉරියව් වෙනස් කිරීමට සිතෙයි. වෙනස් කල විට පාද හිරිවැටී ඇත. එම හිරිවැටීම ටික වේලාවක් මෙනෙහි කිරීමේදී නැති වී යයි. මේකෙදි වට කරලා තියෙනවා එක ආශ්වාසයක් හෝ වැටෙන වෙලාව මොකද්ද වැටෙන්නේ? ඒ කියන්නේ හිතවිලෙන් ඉස්සර වෙලා එක ආශ්වාස ප්‍රශ්වාසයක් හෝ කොහොමද වැටෙන්නේ වේදනায়න් දිස්සෙලා කියලා මේ පුංචි කාරණා මේකට ඇතුළු වුණා නම් මේ වාර්තාවේ පුදුම තේදවත් ගතිය රසවත් ගතියක් ඕජාවසහිත ගතියක් තියෙනවා මේ වට කරලා පෙන්වන්න දන්නේ ඒක නොකිය යන්න හිතේ තියෙන කෙලස් ගතිය ඒක නොකිය යන්න මේ තියෙන මායාවේ ඔපිනියන් එක මූල කර්මත්තේ ළඟට ගිහිල්ලා හිතවිල්ලක් ආවයි කියලා එන විචරයක් කියනවා. ආයෙ ළඟට ගිහිල්ලා වේදනාවක් ආවයි කියලා එන විචරයක් කියනවා. ළඟට ගිහිල්ලා හත්යක් ආවයි කියලා විචර කියනවා. මේ මෙච්චර ආයාසයෙන් බලන මූල කර්මස්ථානය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න තාම හිත ලෑස්ති නැහැ. තාම දෘෂ්ටි ඍජු නැහැ. ළඟට ගිහිල්ලා අහල පාල තිනවා ගැන කතා කරනවා. අන්නේ ඒක අපි මායාවේ මෙහෙවීමක් කෙලේශයක්. මේ යන කාරණා මේ මූල කර්මස්ථාන විනාඩි 15ක් ඉන්න පුළුවන් කියනවා. එක විනාඩියක විස්තර දෙන්න. එක ආස්වාස් ප්‍රසවාසයකට විස්තර දෙන්න. ඊට පස්සේ ඔක නිකම්ම අල්ලලා යනවා. ඒ පුරුදු වුණාට පස්සේ ඒකට තියෙන ශබකෝලි කැඩුණාට පස්සේ උතුමාකාර දියුණුවක් ඇති වෙනවා. ඉතින් අපේ හිතේ තියෙන මේ සත්‍යයට බය ගතිය බලන්න. ප්‍රත්‍යක්ෂයට බය ගතිය. ඇති හැටියට බය ගතිය. ඒකලිය ලැබෙන මහා විශාල ඥාන බලාපොරොත්තු. මේ දකින්න දේ කියන්න තරම්වත් දැනීමක් නැහැ, වැදගත්කමක් දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමැති නම් ඉදිරිපත් වෙලා කියන්න මේ මොනවත් නැතිලා ආස්වාස් ප්‍රස්වාස් මට වැටුනේ කොහොමද කියලා. මුළු රචනයේම වටිනාකම එතනයි තියෙන්නේ. කැමැතිද? එහෙමනම් අපි යනවා ඊගාව. ගමරම ස්වාමවහන්ස ඒ ආස්වාස ප්‍රස්වාස දෙක දැනීමේදී ඒ විනාඩි 15ක් විතර ඒ සිතේ ඒ ආස්වාස ප්‍රසවාස දෙක මේ හොඳට වැටහෙනවා. දැන් මට මොනවක්ද දැනව හොඳට වැටෙනවා ලස්සනට වැටෙනවා හරිසෝක් කියලා වැටෙන මොනවද වැටෙන්නේ කියන්නේ? සමහර වෙලාවට ආස්වාසයේ කිටුව වැටෙනවා. සමහර වෙලාවට දැන් හුස්ම එකපාර මෙහෙම ගන්නකොට ටිකක් දීර්ඝ වාගේ වැටෙනවා. දීර්ඝකම මොකක දීර්ඝකමද? ස්පර්ශයක්ද උණුසුමක්ද කම්පන ගතියකද චංචල ගතියකද මොකේ දීර්ඝකමද කියන්නේ? මේ ඒක කියන්න තේරෙන්නේ අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ ගොළු භාෂාව කතා කරන්නේ. කතා කරපුව අපි නිවන් දකිනවා. මොකේ දිගකමද ඔය කතා කරන්නේ? ඒ හුස්ම ගැනීමේදී හෙලීමේදී මොකේක දිගද ඒක ස්පර්ශයක දිග ගතියක්ද සීතල ගතියක් දිගට දැනනවද උණුසුම ගතියක් දැනනවද කම්පන ගතියක් දැනනවද චංචල ගතියක් දිගට දැනනවද ඒ ස්පර්ශ වීමේ ඒ ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශයේ දිගගතියක් කිව්වනම් මට භාගයට ප්‍රශ්නේ උත්තර ලැබිලා ඒ ස්පර්ශය කියලා කියන්නේ උණුසුම් ස්පර්ශයක්ද ගොරෝසුකමක ස්පර්ශයක්ද සීතලකම ස්පර්ශයක්ද කම්පණයක ස්පර්ශයක්ද චංචලයේ මොකක්ද ඒ ගොරෝසු බව ඒක ඒක එළියට ගන්න ප්‍රශ්න කීයක් අහන්න ඕනද බලන්න එච්චරයි මට ඕන උත්තරේ ඉතින් අනිත් දවසේ මේක හොඳට මතක තියාගන්න මට හොඳට වැටුණා දිගට වැටුණා කියලා වැඩක් නැහැ මට ගොරෝසු ගතියක් වැටුණා. මට ගොරෝසු ගතිය දිගට වැටුණා කිව්වනම් මම කවදාවත් ප්‍රශ්න කරන්නේ ඒක හරියටම මෝල් ගහින් කිරි ගහට යනවා වගේ උත්තරේ. ඒක ගන්න තියෙන අමාරුව මේ කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. මේ සාමූහික ප්‍රයත්නයක් දරන්නේ කියන්න ඕනේ කිලි ඍජුව කතා කරන්නේ නැතුව එනකොට හිතවිලි ගැන කතා කරනවා ආනපානේ හොඳට වැටුණායි කියනවා ලස්සනයි කියනවා මොකක් ගැනද කතා කරන්නේ මූලික හරේ ඉන්නේ නැහැ මේක හිතේ තියෙන පුදුමාකාර චපල ගතියක් හිතේ තියෙන පුදුමාකාර ෂටගතියක්. හිතේ තියෙන පුදුමාකාර වංචනක මගේ නෙමෙයි. අපි හැදිලා තියෙන එකේ කියන්න ඕන දේ කියන්නේ නැතුව වටවලල්ලේ කරකිනවා. නිසා අනිත් දවසේ ඊනකොට සතහන් කරන මට ආනාපානේ විනාඩි 15ක් විතර කරදරයක් නැතුව යන්න පුළුවන් ආශ්වාස වේලාවදී මට පුරුසු ගතියක් දිගට වැටහෙනවා. ප්‍රශ්වාස වේලාවදී මට පුරුසු ගතියක්, ඕසියුම් ගතියක්, ඕසීතල ගතියක් මොකක් හරි වැටෙනවා කියලා එකක් ඇල්ලුවොත් ඒ කියන්නේ මොකක්ද දැන් දන්නවනේ මේ කියන්නේ අනිත් දවසේ බලන්න ඔගේ කරුණු ලක්ෂයක් උතර තියෙනවා. අනාබාන කීයක් අපි බලනවද බලන බලන වෙලාවේ එක එක ස්වභාවික ලක්ෂණ එක එක පෞද්ගලික ලක්ෂණ එක එක අච්ඡන්ත ලක්ෂණ පච්ඡත්ත ලක්ෂණ තේරුම් ගත්තාම අපි මෙතෙක් කල් ගොවිතැන් කරලා තියෙන අසන ගෙඩ ගන්න දන්නේ ඉතින් එක එක නැල්ල අසන කපාන ගියාට පස්සේ අපි ඉතින් බකන් ඊළඟට ඉන්නවා මේ භාවනා කරලා අසන ගෙට ගන්න බෑ මොකද්ද අසන කියන්නේ අස්පනා අපිට වැටෙන දේ ඒක කියන්න කොච්චර පැකිලනවද බලන්න. කෝලගති කෝඩුගති ඔක්කොම හැටියක අබෞද්ධයත් ඔච්චරයි. මොන්තටම පුරුදු භාවනා යෝගයත් එච්චරයි. මේක තේරුම් ගත්තා නම් භාවනා කියන එක එච්චරම අමාරුයි. ඒ විදිහට ඒ ආස්වාසය තදගතියකට දීර්ඝ වශයෙන් වැටෙනවා. ප්‍රස්වාසයත් මේ තදගතියකට කිචි වශයෙන් වැටෙනවා කියමු. මේ විදිහට බලලා මේ වගේ විස්තර කියන්න පුළුවන් අස්පනාවේක හුස්ම රැලි කීයක් නැත්නම් තප්පර කීයක් පවත්වන්න පුළුවන්ද හිත? තප්පර 5ක් විතර වගේ පුළුවන්. විනාඩි 15ක්. විනාඩි 15ක්. එතකොට විනාඩි 15ක් ඉන්නකොට මේ තද ගතිය සහ දිගට වැටෙන ගතිය ඒ විදිහටම තියනවාද නැත්නම් කාලානුරූපව වෙනස් වෙනවද? ටික වෙලාවකින් වෙනස් වෙනවා. ආන්නේ වෙනස් වීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. මේක අල්ලන්නේ නැතුව අනිත්‍ය කතා කරන්න බෑනේ. මොකක් හරි එකක් අල්ලන්න එපා. අල්ලගෙන මේ ලකුණ දිහා බලාගෙන ඉන්න එන්න එන්න එන්න එන්න ඕක තදමමද දිගමද කියලා බැලුවොත් අපේ හිත කැමති නැහැ තද ගතිය නැති වෙනවා. අපේ හිත කැමති නැහැ දිග ගතිය නැති වෙනවා. ඒ කියන්නේ අනිත්‍යර කැමති නැහැ. කැමති නම් ඔය ඕන වෙන එකකින් පේන්නේ මොකද්ද මේ තිබුණු දේ වෙන දෙයක් වඩටපත් වෙනවා. වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන කොතනින් හරි අල්ලගන්න බෑ. අල්ලන දේ තමයි තද ගතිය. අල්ලන දෙනවා දිගට වැටෙන තද ගතිය. ඒ ලකුණ දිගේ බලාගෙන විනාඩි 15ක් යනකොට මුතුම තොරතුරු තෝගයක් ඒ තරම් ඒක දිහා උනන්දුව බලනවා නම් හිතවිලි එන්නේ නැහැ. වේදනාව විඳින්න කෙනෙක් නැහැ එතන. අත්‍ය වුණාට කම්මලේ බලට එන ගැහුවා වගේ තේරෙන්නේ නැහැ. මොකද මේ හිත මේ යෙදිලා නේ තියෙන්නේ. හිත ඒක දන්නේ නැතුව වටපිට බල බල කරන්න ගියාම අහල පහල තියෙන සේරම වේදනාව මෙතන ලැගන්න. හිතවිලි ඇවිල්ලා ලැගන්න. ශබ්ද ලැගන්න. නිසා ආසන්නෙන් බලන්න අරමුණත් එක්ක විස්තර බලනකොට බලන්න දැන් මේ සද්දයක් ඇහෙද්දිත් මේ තියෙන තද ගතිය මෙතනින් නැති වෙලා යනවද? එහෙම නැත්නම් සද්දේ ඇස්යෙන් මට මේක බලන්න පුළුවන්. වේදනාවක් තියෙද්දිත් මේක බලන්න පුළුවන්. හිතවිල්ලක් තියෙද්දිත් මේක බලන්න පුළුවන්. එතකොට අර හිතවිල්ලේ අර නපුරු බලපෑම නැහැ. එතකොට අපිට අපි ගමනක් තේරෙනවනේ. කටකෝලක් අස්සේ රින්ගකට යනවා වගේ මේ ගමනේදී තමයි කෙලස් කරන්නේ. දෙයසයි හිතවිලි වේදනා මහා ලොකු කරගෙන ඒව ගැන ඔච්චර හයියෙන් කතා කරන්නේ අරමුණ හම්බු වෙච්ච වෙලාවේදී අරමුණ බලන්න දන්නේ නැති නිසා. මොකට මොකටද බලන්නේ කියලා දන්නේ නැති. ඒ වගේම කියන්න දන්නේ නැති. ඒ නිසා මේ අරමුණට මුණට මුණ දාලා මේ ආශස්ස මේ ප්‍රසවාස කියලා දනිමින් වැඩි වේලාවක් සිටීම සඳහා කුමක් කළ යුතුද සියල්ල කරන්න. ඒක හැබැයි ලියන්න ගා තමයි වැඩේ. ඒක හරියට ඉදිරිපත් කරන්න ඕනේ. ඔච්චර හොඳට බැලුවත් දැක්කත් කියා ගන්න බැන්නම් ඔළුවෙක් දැකම හීනයක් වගේ දයිසින් කියන්න නම් ඕන කියන්නේ නැහැ. ඔක්කොම ගොළු. හරිද තේරුණාද? මොනවාචාමින් ආනාපාන සති කර්මස්ථානයේ වැඩිම කරගෙන යන විට ආස්වාස ප්‍රශ්වාසයේ සිත පීඩාවගත හැක. එක වේලාවකින් හුස්මේ වෙනස්කම් ප්‍රකට වේ. කරන්නේ නැතිනම් රළු බව, සියුම්, කෙටි, දිග ලෙස ටික වේලාවකින් හුස්මේ වෙනස් වීම සියුම් වී ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනෙන මට්ටමටපත් වේ. මේ බොහෝ මේ මොහොතේ කය තුළ අත්පා ආදී ඇටකටුවල පවත් හද රත් වීමක් දැනේ. තවද වෙන අයෙකු පිටතින් සිට හුස්ම දෙස බලන ආකාරයක් දැනේ. මේ හැම විටම සිත පිටත අරමුණකට නොයන අතර හුස්මේ සියුම් බව ප්‍රකටව දැනීම සිදුවේ. දත්ත ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය දියුණු කරගෙන යාමට උපදේශක හේතු තත්ත්ව අනුව පහදා දෙන්නේ. මේකෙත් එච්චරම ගොඩාක් කනවාන ගැන විස්තර දීලා නැහැ විස්තර පේනවායි කියලා කියලා තියෙනවා. ඒක විස්තර ඒක එහෙමයි කියලා හිතාගෙන ගියොත් ඒ පේන තොරතුරු කාලානුරූප වෙනස් වෙන්නටි බලන්න. ඉතින් මුද්‍රජානනාච මෙතෙන්දී න්‍යාය ධර්මයක් මෙතෙන් මතක් කරලා දෙනවා. මේ යෝගාවචරයා ඒ පේන ආනාපානෙම ලොකු කරගෙන සද්ද වේදනා හිතිවිගෙන කතන්තර ගොතන්නේ නැතුව පිටකරදර ගන්න නැතුව හිටියොත් ඒකාන්තෙම ආනාපාන සංසිදෙනවා. ඒක මේ කිනාගේ දක්ෂකමක් නෙවෙයි ඒක තමයි භාවනාවේ හැටි. ඒකට තමයි තේරෙන පටන් අර ගන්නවා වැඩේ ඉන්නේ ඉබේ සිද්ධ වෙනවා. අනායාසෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒකට කයේ තියෙන ඔක්කොම වේදනා මේ ආනාපාන දැනෙන්නේ. නාසිකාග්‍රේනේ. එතකොට ඒකේ ආලෝකයෙන් ඒකේ ප්‍රණීත භාවයෙන් කයේ තියෙන හරියට දේවල් සමාන හුඟ පහසු වේදනා සමානට අපහසු වේදනා එනවා. ඒතර හොඳටම දන්නවා සත්‍ය තියෙනවා කියලා. දැන් මේ අරමුණ කෙවිලානේ ඒ කියන්නේ රූප කර්මත්තාන කිවෙනකොට අර වේදනාවට නැත්නම් වේදනාවන පස්සනාවට යම් යම් විදිහේ ඇවිසිල්ලක් එනවා. ඒක වෙන්නේ හිත ප්‍රනීත වෙන්න නිසා, හිත සංසිතෙන් නිසා. නමුත් යෝගාචර දැනුවත් වෙලා යනවනම් ඒන කායික වේදනා කවදාකවත් නොයවසේ හැකියමත් මේව නෙවෙයි. වේදනාව වගේක් එනවා හැබැයි ඉවසන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේක මහා කන කන්දොස් කිරියාවක් බලාපොරොත්තු වෙන්නේ නැති එකක්. මොකද ඉවසන්න පුළුවන් දැන් ආනපානිනේ මේක එනවා හිතවිලිත් එනවා. ඉවස ගන්න පුළුවන් එතකොට තමන්ට මේ එන හිතවිලි වලින් වේදනාව වලින් දුක් කරදර නොගෙන සිටින එක. එහෙම නැත්නම් කියන මේව ගැන කතා නොකර සිටින එක. මේව සමාදන් නොවි ඉන්න එකට ලොකු තෙදක් එනවා. කරදර තියෙනවා කමන්නේ නැහැ. මම ඒව ගැන ඉත්තර දරගන්නේ මොකද එතකොට සතිය වැඩිලා තියෙනවා. සීලයක් තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. එතකොට නිකන් තමන් ගාක් වාහන තදබදයක් තියෙන නගරයක ගිහිල්ලා ඒ වාහන තදබදේ ඉඳලා කරදර වෙච්ච එක්කනේ ආශයන්තරවකින් යන ගමන් ඒ තදබදේ දිහා බලනකොට ඉතින් තදබදයක් තිබුණා නම් මට දැන් ප්‍රශ්නයක් නැහැ නේ මම ඉන්නේ අහසනේ හොඳට පේනවා මම වාහනේ කියන්නේ කියන උතන තමයි ඉන්නේ. නමුත් මං දැන් ඉන්නේ අඩි 27000 කුඩ බලනකොට පේනවා මෙච්චර මෙතන තියෙනවා තදවලදී මට ප්‍රශ්නයක් නැහැ. ජෝකට මං නගලා වැඩක් නැහැ නේ වාහනේ කියනවා නේ. ප්‍රශ්න තියෙන්නේ මං ඉන්නේ ආහසයක් කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒක උඩ ඉඳලා බලනකොට පේන්න පටන් ගන්න මේ පුංචි දේවල් කතා කරන්න බද්දොත් අපි පුංචි වෙනවා. කෙලස් ගැන කතා කරන්න බද්දොත් කෙලස් යනවා. නික්ලේශිතන කදාගත්තට පස්සේ කෙලස් දිහා බලන්න තියෙන්නේ උඩට ඉඳලා හෙලක් බලන කෙනෙක් වගේ. ඒකෙන් කරදර ගන්න නැතුව යන්න ගත්තාම මෙතෙක් කල් අපි මේ කරදර කරදරයක් කරගෙන තියෙන කරදර වලට කරදර කරපු නිසා තමයි. ඔය එකක්වත් ගණන් නොගෙන යන්න පුළුවන්. ඒ මොකද දැන් අපි මේ ආත්මයට ආවේ ගිය ආත්මෙ උගාවක් වෙලාවට දුර වෙනගත්ත කට්ටිය නම් කියතේ මනුෂ්‍යාත්ම භාවික ඉඳලානේ. ඒක නැත්තම් අපිට මේ සිවුරක් හම්බ වෙන්නේ නැහනේ. ඒත් ඒ ආත්මේ අම්මට හෝ තාත්තට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ කරදර වෙනවද දැන්? දන්නවද කවුරු හරි? හිතනවද කවුරු හරි? එයාත් මේ තමන්ගේ දුව දරුවන් එන්නේ නැති උන්ට මේ වෙලාව එන ගහන්න හදනවා ඇති මොකද කරන්නේ? දැන් මේ ආත්මේ එන ගැහුවොත් නම් ඔන්න කචා. දැන් ගිය ආත්මේ කොහොමද? දැන් නිවන් දැකලාද මේ නෑනේ. තකතිරුකමනේ. తත්‍ර తත්‍ර අවිනන්දනේ අහුවෙච්ච දෙයක් අල්ලන ඉඳන් ඉසాత බඳගෙන අඬනවා. හරියට නිකන් මේ මේ ඇත්තට බොක්කෙන් අඬනවා වගේ පච. එහෙම නැති ගිය ආත්මේ වල තනන්නේ බෑ. ඕමරි උගාන කියලා ගෙදෙට්ට ගිහිල්ලා තමන් වදලා දාලාපු දරුවෙක් හම්බ වෙලා අනේ දුවේ අනේ පුතී කියලා අඬන්න එපා. බොරු තන්නේ කරබොරු. මේ කෑමට කරන සෙල්ලමක් තියෙනවා. උදයන්ජ පින්න తත්‍ර తත්‍රාභිනන්දනේ මේ ආත්මෙ උච්චර අඬන්නේ උඹලා දාලා අපේ ගැට මොකද කියන්නේ. දැන් මෙතනින් නිවන් දකින්න වෙල කියලා තව ගැරන්ටි කුණ කර ගැරන්ටි බඩ කරේ පුතුනොත් මෙතන අඬන්න පටන් ගන්නවා මේ ගැන මතක තියෙන්නේ. තියෙනවා නම් ඇත්තටම නම් මේ කතාවත් ගැන ඇඟීමක් තියෙන බෑ. බොරු, තන්නේ කර බොරුව. මට කීයගේ මොකද මට මේ මේ ආත්ම ඥාන දරුව නැති ඉන්නා. හිටියානම් ගෑණි ගහන පිටිපස්සේ ඉඳලා මගුල් කියලා හරියන්නේ ඔබ ඊතර ඇවිල්ලා වැඩ බලපන් කියලා. මට නැහැ. මං හිතන්නේ ගියා ආයෙත් ගණන් ගන්න නැතිව තිබුණා. ඊයත්ෙත් මම එච්චරව ගණන් ගත්ත කෙනෙක් නෙවෙන්නේ. ඒකයි ඔය කරදරයක් නැතුව වැඩටි කරගෙන යන්නේ. කරුණා කරලා මේ කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. බුදුහාමුදුරුවෝ ෂේම භූමියක් වල දීලා තියෙනවා. නිර්මල තනක් වල දීලා තියෙනවා. නික්ලේශී තනක් වල සම්බොන්න කරදරයක් આવත් එතෙන්ට. කරදරෙදී මේ හැරිලා බැලුවොත් හැරිලා බැලපුවොත් කරදර. කරදර කතා කරුවොත් කතා කරුවොත් අර මොකට කරදරයි. කරදරට හිතියොදලා වැටෙදලා කරුවොත් ඒ තරමට කරදරයි. අපේ අම්මා කියලා දීලා තියෙන කොස් කපන්න ඉස්සෙල්ලා අතේ පොල් පොල් තෙල් ටිකක් ගා ගන්න. කොල්ලත් එක්ක නැතුව බෑ. ගෑවුනට පස්සේ හරිම කරදරයි. පොල් තෙල් ටිකක් ගාගත්තාම ගෑවුනක් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගෙවල් දොරවල ප්‍රශ්න ඔය අඩදබර වලට නිකන් පොල් දෙක ගහගෙනම ඉන්න කොයි වෙලාවෙත් ඒව කොහොල්ලනවා. ඇවිල්ලා ඇලෙනවා. අපිට කියන්නේ මට ඒ වෙනකොට මූල කර්මස්ථානේ තියෙනවා. මම ඔක්කොම කරලා මං යන්නේ ඒතේ. ඒකට මේකක්වත් නැහැ. ඒ නිසා මූල කර්මස්ථාන සාදර වෙන්න අලගිය මොලගිය විස්තර අංගම් ව්‍යංජන ප්‍රත්‍ය අංග ප්‍රත්‍යංග උත්සන්නව ආසනව හැකි තරම් බල බල ඉන්න මොනම කරදරයක්වත් ඉන්නේ. ඒ බුදුහාමුදුර අපිට දීලා තියෙන සහතිකයක් ඒක බැරිකම නිසායි අපි මේ දුක් ගන්නේ කරදර ගන්න. ඒක ඊට පස්සේ වෙන අන්න අවස්ථයි ඒකට ටිකක් සම්බන්ධ හිමි. තන දැන් අර ආනාපාන සතිය පෞද්ගලික ලක්ෂණ බලන්න කියලා දැන් සම්මාස නිතර නිතර මතක් කරන්නේ දැන් ආනාපාන සතියේ පෞද්ගලික ලක්ෂණ වෙන්නේ නැති අවස්ථාවක වුණත් සම්මාස දැන් මේ පෞද්ගලික ලක්ෂණ දැන් රූප කර්මස්ථානයේ ගෙවිල යද්දී පොදු ලක්ෂණ වලට නම් වැඩෙන නිසා නැත ඒ දැන් යම් යෝගාවචරයකට දානාපාන සති ආස්වාස්ති මෙහෙමයි ප්‍රස්වාස්ති මෙහෙමයි කියලා වෙනසක් අල්ලන්නම් බෑ නම් එතකොට සානන්ත මේක සුත්ත විඥානේ දැනගෙන හිටියොත් රූප කර්මස්ථානේ ගෙවෙනවා මේ ඇසුරු කිරීමේදී දිගට දිගට ඇසුරු කරොත් මේ මූල කර්මස්ථානෙත් එක්ක ආද වෙලාම හිටියොත් මේක ගෙවි යාමක් වෙනවා කියන සුතමේ ඥානෙ තිබුණා ස්වාමීන් වහන්සේ අර ආස්වාස් ප්‍රස්වාසයේ පෞද්ගලික ලක්ෂණ නොතේරුණත් මේක පොදු ලක්ෂණයකට ඇති බාධාවක් තියෙනවා නිසාද ස්වාමීන් මේ ඒ රූප කර්මස්ථානේ අර ආනාපාන සතියේ ආස්වාස් ප්‍රස්වාස අතර වෙනස වැඩි වශයෙන් තොරතුරු බලන්න කියන අදහස් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොකටද කියන එක තමයි. මුඛයක හරි පටන් ගන්නකොට ලකුණක් ගත්තේ නැත්නම් විපරිණාමය දකින්න බෑ. අපිට විපරිණාමය දකින්න මේ ආස්වාසිය මේ ලකුණ තියෙනවා. ප්‍රසවාසයේ මේ ලකුණ තියෙනවා කියලා ඒකට බල බල ඉන්නවා. බල බල ඉන්නකොට අනිත් ලෝකෙ විතරක් නෙමෙයි අල්ලාගත්ත ලකුණත් විනාශ වෙමින් වෙනස් වෙමින් යනවා. ඒකට කලබල වුණේ නැත්නම් අනිවාර්යයෙන් මේක සංසිඳනවා. සංසිඳුණාට පස්සේ ඒ යෝගාවචරයට මම ඉන්නේ ආස්වාසේද ප්‍රස්වාසය කියලා වෙනසක් නෑ මේ හුස්ම ගන්න බව වැටෙන්නේ නැතනම් ආනපානේ වැටෙනවා මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් කර ගන්න බෑ හොඳට අවදියෙන් වතුර ටිකක් අරගෙන එකට රතු ආ ටිකක් දාලා මේ බහල් මේ වතුර කියලා පෙන්නුවාට හැඳි ගෑවිලා යනකොට දැන් වතුර කෝ හාල් කෝ කියලා බෑ හොයන්න බෑනේ හාලි වතුර කලනවා කියලා කැඳ වෙනවා කැඳ වුණාට මේ හාල් නැති උනේ නෑ වතුර නැති උනේ නෑ හැබැයි දැන් කැඳ තියෙන්නේ වගේ මේ හුත්තට වෙන් කළ දැක්කත් ආශස් ප්‍රසවාසී සතිය හරහා සතිය දකිද්දිම සමයෝග බවටපත් වෙනකොට යෝගාවචරයට පේනවා සතියයි සමාධියයි හොඳට තියෙනවනම් මේ මුළු ලෝකෙම රූප තියෙනවා මිසක් ගෑනු පිළිමි නෑ හොඳ නරක කියලා දෙයක් නෑ හරි වැරදි කියලා දෙයක් නෑ ඒක ඔක්කොම තියෙන තමයි හැදිච්ච සංස්කෘතිය හැටියට තමයි තමන් හැදිච්ච සංස්කෘතිය ම්ලේච්ඡ සංස්කෘතියක් නම් ඒ අනුව හොඳ නරක තියෙනවා. තමන් හැදුනේ සભ્ય සංස්කෘතියක නම් ඒ අනුව හොඳ නරක තිබුණාට මේ හොඳ නරකේ මූලික தත්වයක් නැහැ. මේ ඔක්කොම රූපවල කෝලමක් තියෙනවා. නමුත් රූපවල ඔක්කොගම තියෙන පොදු ලක්ෂණය තමයි ඇති වෙන්නේ නැති වෙන්නයි. ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒක දැක්කට පස්සේ ආනපානෙ පටන් ගත්තත්, පිම්බීම හැකිලි පටන් ගත්තත්, වම දකුණෙන් පටන් ගත්තත් මේක මේ විපරිණාමය එහෙම නැත්නම් මේ සන්තතිය දකින්නකොට දකින්නකන් තමයි ඔක්කොම නැතිලා තියෙන්නේ. දැක්කට පස්සේ තමන් කොයි රටේ භාවනා කරත්, කොයි අරමුණේ භාවනා කරත්, කොයි කර්මස්ථානයේ භාවනා කරත් සන්තතියට ගියාට පස්සේ ඒක තියෙන සමාන ගතියක්. එතෙන්ට යනකන් තමයි අපි මේ වැඩමුළු තියතියා මේ සතිය පවත්ත පවත්ත පෙන්වන්න හදන්නේ මොකක් හරි එක කර්මස්ථාන කොටු කරන්න ඒක හොඳට බලන්න එතකොට විපරිණාමය තේරෙනවා. කොයි එකෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ නම් එක තැන. ඒ කියන්නේ මේ සම්තතියක් ඒක ඇති වෙන්නේ නැති වෙන්නයි ඇති වෙන්නේ නැති වෙන්නයි කොහෙන් පටන් ගත්තා. නමුත් ඒක ඔප්පු කරලා පෙන්වන්න නම් එකක් අරගෙන ඒක කාලානුරූප වෙනස් වෙන්න ඇති හිතට පෙන්වන එක තමයි නැත්තම් ඒවට පොතේ දැනුමක් කියනවා නිකන් දාර්ශනික කියලා කියනවා ඒකෙන් වැඩක් නැහැ. අද්දුට ප්‍රත්‍යක්ෂයක් පෙන්වන්නයි පෞද්ගලික ලක්ෂණ අල්ලන්න කියන්නේ. එතකොට මේ යෝගාවචරය අනිවාර්යයෙන්ම දැක දැක දන දන පොදු ලක්ෂණ වලට යනවා. අන්නේ න්‍යාමයේ මත ඉඳගෙන තමයි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. අවසර සරවහන්ස මේ පෞද්ගලික ලක්ෂණ ගැන බලද්දී දැන් ප්‍රතේ දරන නැති මොනවාගේ යෝගාචරය යෝගය කරන්නේ තමන්ට අත්දැකීමේ ලක්ෂණ දැනීම. නමුත් දැන් ඊට පස්සේ වහන්සේගේ ධර්මදේශ ධර්මදේශනාවලට සවන් දීමේදී පටිපට්ඨානයේ තියෙන ඒ කියන වහන්සේ සමහර විට විස්තර කරනවා එක එක ලක්ෂණ තවත් කමතහන් වහන්සේ දේරේදී දැන් පරසසෝනික පොළේ වගේ ලක්ෂණ තෝරනවා දැන් සාමාන්‍ය වහන්සේ ප්‍රසන්න පොතක් කියවන්නේ නැතුව අත්දැකීමෙන්ම ඒ ලක්ෂණ ටික හඳුනා ගැනීම දැනට කරගෙන යන්නේ නැතරම් අර සපකත්තානේ තියෙන ලක්ෂණ 11ක් එහෙම ප්‍රමාණයක් ඒක අවශ්‍ය ස්වාමීන් වහන්සේක දැනගෙන ඒව ආනාපානයේදී පැහැදිලි වෙනවාද කියලා පරීක්ෂා කරන එක. දෙපැත්තෙම යන්න පුළුවන්. කිසියම් මූලධර්ම දැනුමක් නැතුව කරගෙන යනකොට ධර්මයේ ගතියක් තියෙනවා එයාට මූල ධර්ම ලැබෙන්න සලස්වනවා. ඒකත් ධර්මයේ ලකුණක්. සම්පූර්ණ මූල ධර්ම දැනගෙන ඒව අනුව භාවනා කරගෙන යනකොටත් ටික ටික ටික ටික පිරි පිරි යන ගතියක් තියෙනවා. මේ දෙක එකිනෙකට රෙසිප්‍රොකල් නැත්නම් ප්‍රත්‍යুৎපන්න වෙනවා. ඒක තමයි ප්‍රෝග්‍රස් එක. අපි එක්කෙනෙක්වත් 100%ක් දනුව නැත්තේත් නෑ. අපි එක්කෙනෙකුට 100% දනම ඇත්තේත් නෑ. අපි ඔක්කොම ඉන්නේ අතරමැද. එහෙමයි. මෙතනින් කොතනින් පටන් අරගත්තත් කරගෙන කරගෙන යනකොට අත්දැකීම් මැද නම් අත්දැකීම් ලබන්න අනිත් දැනුම කොච්චර තටමැවෙ නැතුණත් ඉබේම ලැබෙනවා. ඒ අර කැනේඩියන් දොස්තරණ කෙනෙක් ඇවිල්ලා බුරුමේදී කතා කරලා සතුටින් කියනවා ඒ සයටට සාකච්ඡාදී ස්වාමීන් මේ මිනිස්සු කියනවා ධර්මය හොයන්න අමාරුයි කියලා මම හිටියේ ලෝකේ හාම කියලා. එදත් මේ මාව හොයාගෙන ආවා ස්වාමීන් වහන්සේ. මම හොයාගෙන ගියේ නෑ. මේ සීළු කාරණ මා හොයාගෙන ඕකට ඉලවන්නවත් පිළිවෙන් යන්නවත් කටපාඩම් මොකක්වත් ඕනේ භාවනා කරනකොට ඒ ටික ඔක්කොම ලැබෙනවා. ඒක සාහිතිකයක්. ඒක චිත්ත නියාම ධර්මයක්. ඉන්සා ඒ ලක්ෂණ 11 ඔබ වහන්සේ මෙන්න මහ ගන්න නැතුව ඒක අත්දැකීමම දැනට ලබා ගත්තට කමක් නැහැ. අත්දැකීම් ටික කියන්න දන්නවනම් අහගෙන ඉන්න කෙනාට පුළුවන් මෙන්න මේ ටික අඩු කියලා කියන්න. අත්දැකීම් ටික කියන්නේ නැත්තම් ගොළුෙන් දැකපු හීනෙක් වගේ කී යුතු බව දන්නේ නැත්නම් ඉතින් හන්දයාගේ පයි කකුලේ මෙනික් ගලක් හැප්පුණා වගේ වටිනාකමක් නැහැ. දැන් මේ කමඨාන් සුද්ධ කරන්නේ මෙයාට කියලා දෙන්න භාවනා කරලා බලන්න ඕනේ මේ ටිකයි. කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනේ මේ ටිකයි කියන එක ඒක නිකන් නොදන්න දරුවෙකුට භාෂාවක් උගන්වනවා වගේ. භාෂාවක් දන්න කෙනෙකුට දෙවෙනි භාෂාව උගන්වනවා වගේ. අමාරු හරි අමාරු. ඒක මේ සබකෝලේ නිසා ප්‍රතිබලයක් නැති නිසා වික්ත නැති නිසා උගෝදෙනෙක් පසුබාන්නේ පසුබාන්නේ නිවනට නේ. බුදුන් කෙනෙක් ඉන්නවනේ. ක්‍රමයක් තියෙනවනේ. ඉතින් මේ වෙලාවේදී බයලජ්ජාව නෙවෙයි. බයලජ්ජාව කියන්නේ මේ වෙලාවට අපි කොහොමද මේ වැඩේ ඉන්න වෙලාවේදී නවාපිලාවේ නැගටරම් කරනවා වගේ කටයුතු කරන්න දන්නවනම් අපිට කියනවා එයාට සංසාර බය තියෙනවා සංවේගය තියෙනවා. අනික කටි මෙවට ලැජ්ජා වෙනවා. කඩප්පුලි වැඩ කරන්න කිසි ලැජ්ජාවක් නැහැ. නොකෑමන දාපතරකම් කරන්න කිසි ලැජ්ජාවක්. එතකොට පිට පැලෙන්න දෙන්න ඕනේ කසේ මේ වෛරපළු විදින්න ගන්න. මේ බය නැතුව කියාගෙන මේක බුදුහාමුදුරු කියපු ක්‍රමේ ඒවා බලව කියන්න පුළුවන් ක්‍රමේ. ඒ ලැජ්ජාව තීදි කොහොම හරි මම දන්නේ මේගොල්ලෝ හරකොන්න බම්බු ගන්නවා කියන එක අහලා තියෙනවා. හරකොන්න පුන්නක් උදේ නැටි දැකලා තියෙනවා. ආශ්‍රණිකල්ල කට ඇරවල පක් කරනවා ඇතුළට සම්පූර්ණ බම්බු කුරුහු පුන්නක් වාරක දුද්ද දුද්ද ගන්නකොට පුන්නක්ව බඩේ. ඒ කියන්නේ බම්බු ගන්නවා කියන්නේ. මේ කමඨාන සුද්ධ කිල්ල බම්බු ගාලා හරි කරන්නේ. නැත්තම් නිකන් මේ තට්ටේ ගාගෙන හිටියට මේ සිවුරක් දාගෙන හිටියට බොරුවට. එසා දැනුම මේ එක්කෙනෙක්වත් නැමෙව අටු වගේ ඔක්කොම දන්නේ. අපි කරන්නේ මම අත්දැකීම දීලා අදාළ දැනුමත් ලං කරලා මෙන්න මෙච්චරයි බබා ඕන කරන්න ඕක රඩා ගොඩාක් ඕන මේ පොඩි දෙයක් ඕන ඒක හදාගත්තට පස්සේ මේ පිහියේ මුදුන් දැල්ල හදාගත්තට පස්සේ පිහින් වැඩ ගන්න පුළුවන්. ආන්නේ ඒකලස් කිරිල්ල මේ කවුරු හරි අරතෝ ഘോഷයෙන් කවුරුත් එක්ක එකතු වෙලා හදලා දෙන එක තමයි අපි මේ උත්සාහ කරන්න හදන්නේ. ඒක දෙපැත්තම සහයෝගය ඕනේ. නැතු කරම ඇත්තටම කියනවා නම් අද කිසිම කෙනෙකුට මම ධර්ම දැනුමේ අඩු ගතියක් නම් දකින්නේ. වැඩි ගතිය නම් නිතර දකිනවා. ඇහියා වෙලා. ඇහිලා. ඒ දැනුම හිතාගෙන ඉන්න මිසක් අත්දැකීම කියන්නේ නැහැ. ඒ නිසා දැනෙමේ ඇත්තටම කඩුවි දැන් තියෙන අද්දගේ. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා සංග්‍රහණයට විනිසර බණ කියලා. දීඩිය වලට අහුන් කන්දල ඕගොල්ලෝ කා දැනුම තියෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ ප්‍රායෝගික කොටස, ප්‍රැග්මැටික් කොටස අරගෙන ඉදිරියට යන්න. සමහරවිට මුද්‍රාව ගැන වහන්සේ උපදේශයක් දුන්නා අර ප්‍රශ්නයක් වෙලා තිබා නිදිමත ඇතිවීමට කරන්නේ මොකක්ද කියලා. වහන්සේ උපදේශ කරන එකට නිදිමත ඇති වෙන ක්‍රමක්‍රමයෙන් නිදිමත ඇති වෙන්න එක සැරේ ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ ක්‍රමක්‍රමය ගැන අධ්‍යයනය කරලා මහන්සිය කියන්න කියලා ප්‍රශ්නේ මගේ නෙවෙයි. නමුත් ඒක මහන්සිය කියුවාට පස්සේ මට ඇත්ත වුණා මේ නිදිමත ඇති වෙන විදිය ගැන මම විශ්ලේෂණය කරපු දෙයක්. මොකද ඒකත් මට ටිකක් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මහන්සියගෙන් අවසරද දැන් අහන්න? ඔව් ඔව් ඉදිරියට යන්න. අවසරයි. සමහරවිට සමාජ කලාකරකින් යටි වෙනකොට ඒක ආනාපානී සංසිඳීම හා ප්‍රතිපදලවිලේ තත්වයකට ඇතවෙනවා. නමුත් තව හිතලා බැලුවම පස්සේ වෙලාවේදී ඒක කොහොමද ඇතිවන්නේ කියලා සහ ඒකට සූදානම් ඔබ වහන්සේගේ උපදේශ පරිදි සූදානම් වෙලා සිටිනකොට ඊට ඉස්සෙල්ලා ගොඩක් මෝනු සහ සීතල ගතියක් අපි හිතමු මධ්‍යහන මේ වගේ දවාලක උනත් මුදිමත ඇති වෙන්නට පෙර හුස්ම සංසිඳියාවත් සමග ඉතාමත් ඒක ශාරීරිකව සීතල ප්‍රදේශයකදී ඇතිවෙන ශාරීරික සීතල නෙවෙයි මනසට ඇති වුණු නානු ශාන්ත ස්වභාවයක් වගේ දැනෙනවා ඊළඟට ස්වාමීන් වහන්සේ එතන මුද්‍රාවට වැටෙන්න ඉස්සරලා අර mental block mental close up එකපාරට මනස වැඩ කරනවා නමුත් මනසේ ඒ වෙලාවේ ක්‍රියාශීලීත්වයක් නැති බවද මම හරියටම මට විස්තර කරන්න දන්නේ නැහැ. නමුත් ඒ වගේ හැකියාව ඒක හරියට අර වාහන තදබදයක් ඇති වෙලාවක රෝඩ් බ්ලොක් එකක් තියෙද්දි වාහන ඔක්කොම තියනවා පාරේ වාහන පිරීලා වාහන හැම එකේම එන්ජිනුත් වැඩ කරනවා සිග්නල් ලයිට්ස් වැඩ කරනවා හැමෝම කොයි වෙලාවේ ඉදිරියට ඇක්සලරේට් කරන්නද කියලා බලාගෙන ඉන්නේ ක්ලච් එකේ රිලීස් කරලා නමුත් ඔක්කොම වාහන සම්පූර්ණයෙන්ම නිශ්චලතාවකට తాවකාලික නිශ්චලතාවකට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒක සංකීර්ණ නිශ්චලතාවක් නෙවෙයි මොකෝ එන්ජින් එක වැඩ කරන නිසා. ඒකයි අර ශාන්ත භාවයයි ඒ වගේ චරිත ලක්ෂණ මම වහන්සේ අහුවට පස්සේ මට හිතන්න පුළුවන් මේ නිද්‍රාවට ඉස්සෙල්ලා තියෙනවා කියලා. ඒක තමයි තීන සහ මිද්ද කියන එක කියන්නේ මිත්‍ත කියන්නේ කිරි සහ මිතුණු කිරි අතර වෙනස. කිරි වලට මුහුණ දැම්මට පස්සේ හෙවල්ලන්න නැතුව තිබ්බට පස්සේ ටික වෙලාවක ගල් ගහිලා මුට්ටිය පැත්ත හැරෙවොත් මොකුත් නැහැ මිද්දෙනවා. ඒක දෙක මිද්ද ලක්ෂණය කියලා කියනවා. උණු වෙච්ච බට ටිකක් අයිස් පෙට්ටියකට දාපුවා ටික වෙලාවක ගියා මිද්දෙනවා. දෙලි එකක් බෝතේ බාජර දෙපයින් සෙට් වෙනවා. ආන්නේ සෙට් වෙන ලකුණු එන්න පටන් අරගන්නේ එක සැරේ නෙවෙයි. ඒ දේ එනකොට අරමුණ කෙරෙහි ඇති අප්‍රියමනාප ගතිය සහ මේ මිදිච්ච සීසල ගතිය කැමැත්ත කියන තමන්ගේ චේතනාව හරහා තමයි නින්දට වැටෙන්නේ. නොදැන නෙවෙයි. තමන් නොදැන තමන්ගේ තීනුකින් තොරව නෙවෙයි. මෙන්න මේ නිසා මේ තීනේ කියලා කියන්නේ හිතේ මිදුණු ගතිය, මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල මිදුණු ගතිය. අන්නේ මිදිච්ච ගතිය ඇති වේගන එනකොටම තමන් දන්නවනම් මේ මිද්දේ එනකොට කෙලෙස් සංසිඳිලා අරමුණ සංසිඳිලා, කය සංසිඳිලා මෙන්න මේ වෙලාවේදී පුළුවන් තරම් මේක දිහා අවදියෙන් බලන්න හිටියොත් මේක නික්ලේශී තනක්. මේක නිර්මල තනක්. නමුත් නිින්දට වැටුනොත් නින්දට මනාප වුණොත් අර වටිනා නික්ටේශී බව බුද්ධි විඳින මනුස්සයා නෑ එයා බුදිය ගන්න. ඒ නිසා මෙතෙක් කරපු භාවනාව වතුර 1000ක් අතලා කලිය බින්ද ගත්තා වගේ. අර නින්දට කැමැත්ත අහුවෙන්නේ නෑ මෙයාට. හැබැයිට. නින්දට කැමැත්ත අහුණා නම් යාට තේරෙන පටන් ගන්නවා මේ සීතල වෙච්ච වෙලාවේදී ඒකට තියෙන තෘෂ්ණාවක් තමන්ගේ චේතනාවක් පහළ වෙලාමයි නිින්දට යන්නේ. ඒක අහුවෙන්නේ නිින්ද පිළිබඳ විවේචනාත්මක බැලුවේ නැත්තම්. දෙක ඒ වෙනකොට මූල කර්මස්ථානේ ඉඳලා ඉඳලා ඉඳලා ඒකත් කම්මැලි වෙලා තියෙනවා. මේකෙන් හිත පැනලා යන්න හදන. ඉතින් මේ මේ අතරමැද මේකට අවදි වෙනවයි කියලා එකක් කිව්වොත් මේ නිින්ද යන හැටි පිළිබඳව දැක ගන්න හොඳ අවදි භාවයක් තියෙනවා නම් ඒකට ප්‍රබුද්ධ කියලා වචනේ බුදුහාමර පාවිච්චි කරනවා. නිින්ද යන එක පිළිබඳව නිින්දර කැමැතිලා කුසීචල වැටෙන එක නෙවෙයි. නිින්ද යන වැඩ පිළිවෙල දිහා ඉතාමත් අවදී බලන හිටියොත් තමයි තේරෙන්න පටන් ගන්නවා මේ නිින්ද එන්නේ සද්දයක් නැති වේදනාවක් නැති හිතවිල්ලක් නැති බඩ එකක් වක් නැති ඉසේකක් වක් නැති කඳුළු මොනවත් නැති වෙලා අර හම්බෙච්ච සියලු සැප සම්පත් ඔක්කොම හොරා ගන්නවා නේද? ඒකට කියනවා මහා හොරයි කියලා. ඒ වෙලාවේ බුක් කියලා යොණ කරන්නේ අවදි වෙලා මේක දිහා බලන්න ඕනේ මට ඉරිකක් වක් නැහැ, බඩ එකක් වක් නැහැ, දත් එකක් වක් නැහැ, නිින්ද කරදරයක්. හිතවිලි කරදරයක් නැහැ, වේදනා කරදරයක්. ඕ එතකොට මහා හොරා ඇවිල්ලා ඔක්කොම හොරකම් කරගෙන යනවා. ඉතින් යාට කියනවා කුසීතියා, බුබ්බඩයා, ශරීර හොරා ගොඩක් වචන කියනවා. මේකට අවදි වුණොත් බුදුණයි කියනවා. ස්වාමීන් වහන්සේ දැන් ඒක වළක්වා ගැනීමට ව්‍යායාම කළාදී ප්‍රයත්නයක් දරද්දී මට අදහසක් ඇවිත් තියෙනවා ආනපානය දැන් වෙන් කරලා දන්නවා සංසිඳීම දන්නවා ඒකත් ඒකේ පෞද්ගලික චෛත ලක්ෂණ බලනවා ඒ පෞද්ගලික චෛත ලක්ෂණ කිහිපයක් බලලා ඉන් ඔබට තවත් ඒක ඒක ධාර්මික නැහැ. නමුත් තවත් variety එකක් නැතිකම නිසා ඇතිවන උදාසීනත්වයකින්ද කියන අර mental block එක එන්නේ ස්වාමීන් වහන්සේ. ඒක දිගට කියන්නේ නිබ්බිදාව, නිර්වින්දනය, monotony, එහෙම නැත්නම් boredom ඒක ඇඟට නොදැනෙන්නේ. එහෙමයි. ඒකට ලේසි මාර්ගය විදිහට තමයි කුසීතකමට වැඩෙන්නේ. ඉතින් ඒක එනකොට කෙලෙස් නැති බව දන්නවනම් ප්‍රතිපදා ඉදිරියට ගිහිලා තියෙන තැනක් දන්නවනම් මේකට අවදි වෙන්නයි බුදුහාමුදුර අපිට උදව් කරන්නේ. මෙතන අවදි වුණොත් බුදු වෙනවා, කුසීත වුණොත් බුදි වෙනවා. බුදු වෙනවා, බුදි වෙනවා ළඟ ළඟ දෙකම තියෙනවා. ආනෝ දෙක පට අරගත්ත දවසේ තීරණ පටන් ගන්නවා අපි මෙතෙක්කල් බුදු වෙන්න ඕන වෙලාවට බුදියලා තියෙනවා. ඊට පස්සේ දවසක තීරේ කවදාරි බුදු වෙන්නේ මේ බුදියකන බුදියම බුදියෑම පිළිබඳව අවදීන් තමයි. නිසා මේ බුදියන එක එන්නම ඕනේ. ඒක හොඳ අවතියෙන් බලන්න ඕන. හොඳ ආලෝකයෙන් බලනකොට තේරෙනවා මෙතෙක් කල මේකට යටපත් වුණා. සමුදාචරති කියලා කියන්නේ යටපත් වෙලා බෑ ගැවුණා. දැන් අපි නින්දියන දිහා හොඳ අවතියෙන් බලන්න. තමත් දැන් චෛත්‍ය ලක්ෂණ ටික වහන්සේට කිව්වට පස්සේ දැන් බලන පෞද්ගලික ලක්ෂණ අනෙක් තව දැනට බලලා නැති ලක්ෂණ අපි දැනගන්නවා නම් ඒක බැලුවොත් මේ මනුෂ්‍යනියක කඩන්න පුළුවන් වෙයිද කියලා මට ඒක තමයි වෙන්නේ මේ මේ අපි අභියෝගශීලීව ඉදිරියට යනකොට අපි දන්න කරුණු ටික අපිට ගත්ත සන්නද්ධ වෙනවා ආයුධ වලින් තව ආයුධ මදි බව ඒක ඒක ඒක ලබා දෙන එක ධර්මයේ කැපවීමක්. ඒක කවුරුත් අපි කලබල වෙන්න ඕනේ මේ ප්‍රයත්නයකින් නැවත නැවතත් නින්දටම මෝණ දෙනවා නම් නින්දට වැටුණක් කමන්නේ නැවත නැවත මුණ දෙනකොට අපි ආඩ්‍ය වෙනවා හැම හැම ආයුධයකින්ම තන්නද්ද වෙනවා ඉතින් ඒතිෙtti සටන බව දුන්නොත් ගේ මට කැතයි නිදි උනාරකමක් නැහැ නින්ද ගියත් කමක් නැහැ අවදි වෙන්න ආයෙ භාවනා කරන්න ආයෙ නින්ද වැටෙන්න ආයෙ අවදි වෙන්න භාවනා කරන්න ඕම කර කර කරගෙන යනකොට අපිට ලැබෙනවා පුදුමාකාර අත්දැකීමක් මේක හරහා මැණික් කිල්ලමක් ලැබුණා වගේ තොරතුරු ආශයක් එන්න පටන් එහෙමයි දැනට ඒ තොරතුරු දැනගන්න අවශ්‍ය නැද්ද ස්වාමීන් වහන්සේ? දැන් දන්නවනම් ගන්න ඉතින් සකන් නැන්නේ ඔක්කොම පොතේ දැනුමනේ. මේකෙදී හම්බෙන්නේ ඔරිජිනල් එක. එහෙමයි. අවසරයි තව වෙන ප්‍රශ්නයක් සක්මන ගැන ඔබ වහන්සේ ඊයේ ප්‍රශ්නයකට උත්තර දෙමින් වෙන මෑණියන් වහන්සේ කෙනෙක්ගේ මම හිතන්නේ ඔබ වහන්සේ දේශනා කළා පරාර්ථ ධර්ම දැන් සක්මන් කරද්දී කකුල වැලි පෑගෙනවා නම් ඒ වැලි කැටවල රළු බව කුමද බව ගැන මෙනෙහි කරනවා නම් ඒක පරාර්ථ ධර්ම පුදුකංග මෙනෙහි. බාහිර බාහිර ධර්ම. බාහිර ධර්ම ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් දැන් පාදයේ හරි පතලේ හරි ඇඟේ හරි චලනය ගැන මෙනෙහි කරනවා නම් ඒකට මොන ධර්මද ස්වාමීන් වහන්සේ? ආධ්‍යාත්මික ඇතුලේ ආධ්‍යාත්මික සහ බාහ්‍ය කියලා මේකෙන් කියන්නේ එහෙම නැත්නම් ඉන්ද්‍රිය ගෝචර සහ ආරම්මන ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන දේ සහ ඒකට එකතු වෙන ආරම්මනේ පිළිඳ හැබැයි ස්පර්ශ වෙනකොට දෙකම එකට එනවා එහෙමයි. මෙනෙහි කරන්න අවශ්‍ය මොන ධර්ම දෙකම එක වගේ වැඩක්. පරාර්ථ ධර්ම මෙනෙහි කරත් මේ පරාර්ථ ධර්ම කියන්නේ බාහිර දේ. බාහිර ආරම්මන ආභ්‍යන්තර ඉඳුරන දැනදී දෙකෙන්ම තමන දැනන දෙයට සමාන අවධියක් ඕන. එහෙමයි. අවසර ස්වාමීන් වහන්සේ වහන්සේට නලද පිළිබඳ වෑම නමස්කාර කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ආත්ම දෘෂ්ටිය නැති කරන පිණිස ඝන සංඥා දුරණතෙක් භාවනා කළ යුතුයලු. සංතති සමෝහ කෘත්‍ය ආරම්භන ඝන හතර ගැන විග්‍රහයක් කරන මෙන් දෙපා වල ඉල්ලා සිටිමි. මා දෙපා ඇඳලා ඉල්ලා ඉන්න එක ආනාපානයක් ගැන මට විතර දෙන්න. එතකම් මම වැඳ නමස්කාර කර ඉල්ලා හිටිනවා. මට හෙල්ලෙන්න බෑ. ඔයගොල්ලෝ මම කුරුසෙල් තියලා ඇන ගැවුවට පස්සේ මට හෙල්ලෙන්න බෑ. මූලික තොරතුරු ටික දෙන්න. ඒ ටික නැතුව මොන්නව ගමනක් යන්න ගියත් මම නිකන් අඬු කඩලා දැම්මා වගේ වෙනවා මගේ. මම නිකන් හිර වෙනවා. ඒ නිසා මගේ මොනම ඉල්ලීමක් අත් ඉල්ලන්න එපා අඬු කඩලා. මට පණ දීලා කතා කරන්න පණ දීලා කතා කරන්න භාවනා කරපේක පිළිබඳව ලේසියක් කතා කරන්න නැත්නම් මේ ප්‍රශ්න කියලා කියන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා සමා වෙන්න කියන්න වෙනවා. පූජනීය ස්වාමීන් වහන්සේ උපසම්පදා ශීලයේ විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වූ අයෙකුට ඇවටක්ද මේ අසන්නේ එක් අයෙක්ව මාහට මේ ගැන අසුමිත දුන් පිළිතුරට අනුවයි. ඒ පිළිතුරු දුන් නොමනා පැවසී උපසම්පදා වූ අයෙකුට සතර පරාජිකා වික්ෂුත්වය පිරිනේ පිරිහීමට බලපෑමද විකාල භෝජන ශික්ෂාපද ආදී කඩවීම ඇවත් දෙසීමෙන් පිරිසිදු විය හැකි බවයි. මෙවන් තන්හිදී ගරුතර ස්වාමින් වහන්සේ මේ සිල් මාතාවන් වැඩි පිරිසක් සහභාගී වන වැඩසටහනක් නිසා අප හැමගේ සීල සීල පිරිසිදුභාවයේ දියුණු කර ගැනීමට මේ කරුණා මෛත්‍රියෙන් පාදා දෙන්න. දැන් මේ වගේ ප්‍රශ්න පැවිද්දෝ උපාධ්‍යයන් වශයෙන් අහන්න ඕන උපාසකම්මලාගෙන් නෙවෙයි. එනිසා මේ උපාධ්‍යයන් වහන්සේ ඉන්නදී උපාසකම්මලාගේ මේ පැවිදිවත් වෙච්ච නැති කෙනකින් අහන්න හදනවා කියලා කියන්නේ මේ පීනන ගමන් කොට ඉන්න කට්ටියගේ උපදේශ ඉල්ලනවා කියන එකනේ. ගියෝ කියලා කියන්නේ අමු මැට්ටෝ. තාම මේකටවත් එන්න බෑ. අපිට කන්න දෙන්නේ ඕගොල්ලෝ තමයි, බොන්න දෙන්නේ ඕගොල්ලෝ තමයි, ඉන්න දෙන්නේ ඔක්කොම කරන්නේ ගියෝ. මොකද තාම මේ වතුරට බහ ගන්න බැරි කට්ටියනේ. දැන් හුඟ දෙනෙක් ඒගොල්ලෝ තමයි පීනන අයට උපදෙස් දෙන්නේ. ඒ මොකද මේ පීනන පැවිද්දන්ගේ දීනකම නිසා. හීනකම නිසා. අපි ශාක්‍ය පුත්‍ර, අපි ශාක්‍ය දීත, අපි ශාක්‍ය සිංහ. අපි අනික් අයට අතවන්න ඉන්න වතුරට බහලා කතා කරන්නේ. මම ගත මම කියන මේ වගේ වෙලාවදී රේරුකාණ සාංශික පොත අරගෙන කියවන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිට සිටින් ඉදින් කරන්න හදනවා. පන්තිට ආවම ටීචර් කරන්නේ. අර අහකෝ මාත්‍ය කියනවා කතෝලික මිනිසයා මහරකමට ගියාට පස්සේ මේ පොඩි කොල්ලෙක් ඉඳලා තියෙනවා ඌ පැවිදි වෙලා. පැවිදි වුණාට පස්සේ මේ මහත්ය කියලා වැන්දර පස්සේ මහත්ය පොඩ්ඩ ඉන්න කිව්වලු වටපත්ත වටාතක් ගන්න සිවුරන්නේ දැන් වඳින්න මට. මට පුදුම සතුටක් ඇති වෙනවා ස්වාමීන් මේ ඊයේ ශ්‍රී ලංකාවේ හිටපු එක කිවුර ඇන්දට පස්සේ කිව්වලු මම දැන් හාමුදුර කෙනෙක් මට දැන් වන්දල පටන් ගන්න. ඌ සිංහ. ඌ ගහකොම දැන් අහන්න මහත් ඊයේ කව මම මොකද කරන්න ඕනේ? ඌන ඌටුර නැගලා වටත්ත කරන සිවුරගෙන කරලා දැන් මට වඳින්න. එච්චරයි ඔය ගියෝ මීහරකේක ලනුව හොල්ල මොකද්ද මේ? ආසනද එහාට මෙහාට හොල්ලන්න තියෙන්නේ. අපිට පුළුවන් නම් බහැපවතු. විලා තියෙන්නේ මේකයි. පැවිද්දොත් ඉන්නේ දියුරු හරින්න බලාගන්න. එතකොට නම් ගියන්ගේ උපදේශ ගන්න ඕනේ ධර්මයක් හොයාගන්නේ කොහොමද? සුදු ෂර්ට් එකක් හොයාගන්නේ කොහොමද? බස් එකට ගානක් හොයාගන්නේ කොහොමද? එතකොට නම් ගියන්ගේ පද්‍යයන් වහන්සේ විදිහට තියාගන්න. ජීවු වෙන්න ඉන්නවනම්. අද ඉන්නේ පැවිද්දන්ගේ වැඩි හරියක් ඉන්නේ එතන. ඒ නිසා මං ආයෙත් ගියන්ගේ සමාව ඉල්ලුවා හතරක් පහක් දක්වනවා සමා වෙන්න. ඔබ කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ පැවිද්ද කියලා කියන්නේ කාටවත් හීනකමක් නැහැ, දීනකමක් නැහැ, කාටවත් බැලෙයික් නෙවෙයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. මම කැලේ නිල්තල හොයාගෙන කන මොබවුකුසේ කැලේ ඇවිදිනම කිසි කෙනෙක්ගේ බැලෙයික් නෙවෙයි. ඇයි අපේ විනයට අපි කියන්නේ මොකද සිතන්නේ? ඒගොල්ලන් කියන්නේ තමන්ගේ වැඩක් බලාගන්න. පැවිදි වෙන හැම කෙනාටම උපාධ්‍යාන වාසිකෙනෙක් කියනවා. ගුරුවරයෙක් කියනවා. මම එදා කොළඹ ගිය වෙලාවේදී ඒ වැඩකට අවසර ගන්න ගියා. ඉතින් අපේ ලොකු සංසිතිය නෑ. ගිහින් ආවට පස්සේ ඒ ලොකු සංසමයිත් ගියේ නමකට මේ චෝදනා කළා කියලා. ඇයි ඒ ගමන ගියේ? ඊට පස්සේ කවුරු මේ අශෝල් මහත්තයා කිව්වා මට යන්නලා. එයාද ඔයාගේ උපාධ්‍යයන් නැන්සි කියලා කිව්වා. මේ මහත්තයාද ඔයාගේ උපාධ්‍යයන් නැන්සි. එනේ මේ මහත්තයා මට කිව්වා ස්වාමීන් වහන්සේ අවසර දුන්නයි කියලා මම ඒකයි කියන්න ගියේ. කියන ගෝල නෑ උපාධ්‍යයන් සෙමම. ප්‍රශ්න තමයි ගහපන්නේ. ඒ නිසා වැරදි කෙනාගෙන් ප්‍රශ්න අහන කෙනත් වැරදිකාරයි. අපිට පෙළපත හරි ගසලා දීලා තියෙන නිසා ගියන්ගෙන් අහන්න එපා. ගියව ඇහුවොත් කියලා දෙන්න. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්න. ඒ තමන්ගේ පණ ඇති උපාධ්‍යයන් වචනමක් ඉන්නවා ආචාර්යන වචනමක් ඉන්නවා. ඒකෙන් තෙක් කටයුතු කරන්න. නැත්තම් ඇත්තටම ගියත් අපහසුරපත් වෙනවා. අපහසුරපත්ලා ඒගොල්ලෝ මේ දේශීය කරන්ට් එක 33000 කරන්ට් එක 66000 කරන්ට් එක එක්ලාස් 23000 කරන්ට් එක හල්ලන්න කියලා කරන්ට් අතගන්න. හේතුව මේ පැවිද්දන්ගේ මේ ගිහින්ද වැඩි පහත් මානසික මට්ටම නිසා. විනය සම්බන්ධයෙන් නම් පැහැදිලිවම ගිහින්ට අත්දැකීමක් නැහැ. තියෙනවනම් ඒක මේ පැවිද්දන් පිළිබඳව උපහාසාත්මක විනය දැනුමක්. තියෙන කෙනෙකුට කියන්නේ නෝ ඔයා බහින්න වතුරට. බහැලා කතා කරන්න. ඒකවත් බැන්නම් ආයෙන වඩ ඉන්න අපි වතුරේ ඉන්නේ. අපි අපේ කම්පැනි එකකින් අදිහාර වැඩේ කරගන්නම් කියලා මිසක් යන්න එපා. ගියන්ගේ උපදේශ නම් මොකද දන්නේ නැතු ඇති දැනගන්න දන්නේ නැත්නම් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ විනය උගන්වන්නේ ගිහියෙක් අද සංඝයාට. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාළි උගන්වන්නේ ගිහියෙක් අද සංඝයාට කිසිම සංඝයානමක් නැහැ විනය උගන්වන්නේ. ඒ විනය උගන්වන මහත්තයා මම ළඟට අඬ ගහනවා. හොඳට විනය දන්න. ඇත්තටම කියලා දෙන්න සරන් දන්නවා. මත අපි කොච්චර පිරීලාද බලන්න සංඝයාට විනය ගන්නට සංඝයානමක් නැහැ විශ්වවිද්‍යාලේ. සංඝයාට පාළි උගන්වන්නට සංඝයානමක් නැහැ විශ්වවිද්‍යාලේ. එතකොට අපිට ඉතින් සලුට් කරන්න වෙනවා. ගියෙකට. දෙන්න දෙන්න පායි වැඩි. නායකත්වයේ ගන්න එක නා නායකත්වයේ දෙන්න බැන්නම් මුළු සභාවම අනාතයි. එනිසා මේ වගේ ප්‍රශ්න ගියෝකින් දේවල් මතු කරන්නත් එපා. අපි එච්චරම බංකොලොත් නැහැ. කියවන්න නිරුකාණ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලය එතකොට තොරතුරු දැනගන්න පුළුවන්. ගානේ ස්වාමීන් වහන්සේ සප්පනේසා පරයන්කේ භාවනා කරගෙන යන විට කාය තුල රළු ආකාරයෙන් හාරාගෙන යන්නාසේ දැනේ. එවිට දත දුඟටත් දැනේ. එවිට කලින් තිබූ රළු ගතිය නැති වී ටිකෙන් ටික කය සැහැල්ලු වේ. මේ ගෞරවයෙන් පහදා දෙන්න. ඉන්සිත වේවා. ඔය ඉස්සලා කිව්වා වගේ ඒක කරනකොට තමන් ඇවිදින බව දන්නවනේ. ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන කියලා. ඔය එකක්වත් නෙවෙයි ඉස්සරහට ගන්න ඕනේ. මම ඇවිදින බව තියෙදි මොන රණුකමාවක් මොන කරදරයාවක් ශක්මනේ හිත කැඩිලා නැහැ. ඇවිදින බව දන්න තාක්කල් ඒ නිසා මේ දේවල් වලට හිත කරදර ගන්න වෙනුවට පුළුවන් තරම් ඇවිදින බව දන්නවද කියන එක වාතාවරණයට ඇතුල් කරලා ඇතුල් කරන්න උත්සාහ කරන එතකොට ප්‍රශ්න නැති වෙනවා. ඉවර වෙනවා. ගෞරවනීය පානන් වහන්සේ අවසරයි ආගන්තුක යෝගාවචරයෙකුට මුලින්ම සතිය සාදාගන්නේ කෙසේද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ සර් මෙන් ඉල්ලා සිටිනවා. ඔව් මේක සාමාන්‍යයෙන් අහන්නේ ඉවර වෙලා යන දවසේ. මේ ස්වාමීන් වහන්සේ අන්දිසලා කමටහනක් දෙන්න බැරිද කියලා. මෙච්චර තොවිල නැట్లా ඉවරනාට පස්සේ අහනවා මේ සතිය පිටු නැති පොඩ්ඩක් මට කියලා දෙන්න බැරිද කියලා. ඒකයි මම පටන් ගන්නකොට කියනට මූලික උපදේශ පන්තිට අවංකම් දුන්නද තේරුණාද ඒකේ පැයක්ම අරගෙන උගන්වන්නේ සතිය පිටන එක තමයි දැන් තවත් දෙකක් ගියාට පස්සේ අහනවා සංසය නිකන් විහිළු කිරන නැතකල කොට සතිය කියන හැටි කියලා දෙනවා ඔය ඔය විහිළු කර ඉරි ඇති මම කොට සතිය කියන කියලා දෙනවා ඉතින් මම කරුණාවෙන් ඉල්ලා ඉන්නයි මූලික බණපඩිය ඉල්ලන්නේ මේ අපේ මාත්‍යට වේග තියෙනවා අහන්න දෙයි නැවතත් අහන්න ඒකේ ඕකම තමයි කියලා දෙන්නේ. නැවත එහෙම ප්‍රශ්නයක් අහන්න මම දැන මට දෙන්න විදිහ ඉදි තුන නම් මම ওই පැය ගන්න විනාඩි ගන්න වැඩි කළ එක කියනවා. ඒ නිසයි මම කියන්නේ මේ වෙලාවේ මේ බලපතිය අහලා තේරුණාද කියලා කියන්නේ එතකොට ප්‍රශ්න විසඳෙනවා. නැත්තම් අහන්න. ගාණේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් තුනයි මා භාවනා කරන විට සක්මන් භාවනාව වැඩිපුර කරමි. නමුත් පරයන්ක භාවනාව කිරීමට මා අකමැතියි. එහෙත් පැය භාගයක කාලයක් හෝ පරයන්ක භාවනාවද කරන්නේ මේ. සක්මන් භාවනාව වැඩිපුර කිරීම වැරදිද? නිවැරදිද? දෙවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනා කරන විට වම දකුණු වශයෙන් මෙනෙහි කරන විට නැවතින විටදී නැවතීම වශයෙන්ද හැරෙන විටදී හැරෙන වශයෙන්ද මෙනෙහි කළ යුතුද? තුන්වෙනි ප්‍රශ්නය. පරයන්ක භාවනාවේදී භාවනාව කරන විට කකුල හිරිවැටීමක් හෝ ඇති වූ විට ඉරියව්ව මාරු කිරීම සුදුසුද නොසුදුසුද යන්න පැහැදිලි කරන්න. වහන්සේට නිවන් සුව. මට මේ ප්‍රශ්නෝති කියන තැන තමන්කට සක්පණ දිකතා කරනකොට වගේ අරමුණ කොහොමද වැටෙන්නේ කියන තොරතුරු තියෙනවනම් ඊට සාපේක්ෂව වේදනාවට කොහොමද වැඩ කරන්නේ, තත්ත්වවලට වැඩ කරන්නේ කියයි. ඉඳකට පැය භාගයක් ඉන්නවයි කියලා තියෙනවා වරින් වර අකමැත්තෙන්. නමුත් ඉඳගෙන මොකද්ද කරන්නේ කොහොමද අරමුණ ඉදිරිපත් වීම කියන එක නැත්තම් ඉතින් මං යන්නේ කොහොමද වේදනාවට මොකද්ද කරන්න ඕනේ ඒ නිසා මම මේ මෑණියන් දී සුදුසුත් උනේ ඒකන කතා කරන්න අපිට අවස්ථාවක් ඇති කරගන්න නිසා ඒ නිසා භාවන මූල කර්මස්ථානයේ තොරතුරු ටිකක් ඇතුළු කරන්න බලන්න එතකොට මට උනන්දුවක් ඇති වෙනවා නැත්තම් මගේ අඳු කැඩුනා වගේ මූල කර්මස්ථානයේ තොරතුරු නැතුව මොන බාධාවක් ගැන කතා කරත් මට විග්‍රහ කරන්න බෑ නැවත සරක් මේ ප්‍රශ්න ලියන්න තමන්ගේ ඉඳගෙන ඉන්නකොට මොනවද වැටහෙන්නේ සක්මන් කරන මොනවද වැටෙන්නේ කියලා එතකොට අපි ගමු ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. නිකාලේ 30 වැනිදා ආහාරයෙන් ගැනීම සුදුසුද පෙන්වා දෙන්න. සමහර නිකායවල වල සුදුසුයි කියලා කියනවා සමහර වගේ නෑ කියලා. අපි මෙහි අරගෙන තියෙන නුසුදුසුයි කියන පදනම. නමුත් වෙන තැනකට ගියාට පස්සේ කවුරු හරි දැක්කොත් ඒ සමාජයේ ප්‍රසිද්ධිය එක පාවිච්චි කරනවා නිග්‍රහ කරන්න එපා. මොකද සමහර කට්ටියම සම්මත කරන තියෙනවා. මොකද දී කිරි සහ වෙඬරු අකපයි කැපයි කිරි සහ දී කිරි අකපයි. අතරමැද තියෙන චීස් ඒ කාලේ බුදුසසුනේ ඉන්න කාලේ තිබිලා නැහැ. ඒ නිසා ඒක පිළිබඳ විනය සාකච්ඡාවක් නැහැ. ඉතින් එහාට විදුරට පස්සේ බටර් සහ ගිතෙල් වුණාට පස්සේ කැපයි. ඉතින් මෙහා තියෙන කිරි සහ දී කිරි අකපයි. ඒ නිසා මේ චීස් පිළිබඳව ඉන්න තැන විග්‍රහය දැනගෙන ඒ අනුව හැසිරෙන එකයි කරන්න තියෙන්නේ මෙහෙදී අකපයි කියලා බාර ගන්න. අපිට ප්‍රශ්න පවරන්න. හොඳයි අපි විනාඩි 25ක් විතර වැඩිපුර අරගෙන තියෙන නිසා අපිට විනාඩි 25ක් විතර කාලයක් තියෙනවා. ඊගාව පරියන්කේට යන්න ඉස්සලා සක්මන් කරන්න. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාය නිමාසට අහං කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.